හොඳයි සම්බන්ධ වෙන ශිරු දිනාටම තේරුවන් සරණයි අපි කෙටි හඳුනා දීමෙන් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා වාරේ පටන් අර ගන්නවා අතර වාර්ධි කාට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් පුරුදු පරිදි සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා අපි රජි මාතා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවසරයි අපේ හැමදෙරනේ ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි පරයන්ක භාවනාවේදී අභ්‍යන්තර හා බාහිර ආයතන පිළිබඳව ත්‍රිලක්ෂණය මෙනෙහි කරමි. ඊට අමතරව ඒවායේ නාම රූප ධර්මවලද ත්‍රිලක්ෂණය මෙනෙහි කරමි. අනුකම්පා කර ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. එකම මග ගමන් කරන බව කර සමාවෙන්ද එකම මග ගමන් කරන ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාටම නිවන් මගේ දොර විවර වේවා. මේම උපදේශ මම දීලා නැහැ. අභ්‍යන්තර බාහිර ආයතන වල ත්‍රිලක්ෂණ වෙනේ කරන්න නාම රූප වෙනේ කරන්න කියලා. ඒ නිසා මට මේකට සාක්ෂි වෙන්නත් බෑ. මට මේකට අත්වල දෙන්නත් බෑ. මේ සමන් නැවතත් කරුණා කරලා ඉල්ලා සිටිනවා යන්න ඉස්සල්ලා හරි පළවෙනි උපදේශපන්ති අහන්න. අහලි වෙලා ඒ සරල ක්‍රමය දන්නා දණින් පටන් ගන්න ක්‍රමයට යන්න මේ සංකර කරගත්තට පස්සේ අපි ඔක්කොම එකපාරට යන්නේ කියලා කිව්වට මට නම් සැකයක් තියෙනවා. ඔය gedirin ගෙනව මොකද්ද අරගෙන ආවිලා නරකයි කියන්නේ මං යන්නේ නමුත් අපි මේ කරපු එක නෙවෙයි ඒ නිසා මගේ යටහත් පහත් ඉල්ලීම තමයි මං හිතන්නේ අරවින්ද හරිගසලා දේවි මේ පටි බණ තැටිගත කරලා ඒකේ පළවෙනියටම දාන උපදේශ පන්ති. අනේ කරුණා කරලා ගෙදර ගිහිල්ලා හරි ගමන්න දවස් 4කට පස්සේ පරණ අවුරුද්දේ මේක අහගන්න. උපදේශ ටික අහලා ඒක කරලා බලන්න. එතකොට නම් අපිට එක ගමනේ යනවා කියලා කියයි. මේ එහෙම භාවනාවක් මේ උගන්වන්නේ අභ්‍යන්තර බාහිර අරමුණු වල අනිත්‍ය දුක්ඛ අනාත්තම් බලන්නයි නාම රූප බලන්න කතාවක් නෙවෙයි හුස්ම හුලා ගා හුස්ම ටික බලන්නයි කියන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න අතිගෞරවනීය සදා වන්දනීය ගරු ස්වාමින් වහන්සේ මොනින් අතට හරවපු කලයක් උඩු අතට හැරේ වාසේ මෙතෙක් කලක් වැටි සිටි සියලු වලවල් වලින් ගොඩා වෙමි. ආනාපාන සතිය වඩා හිර වෙලා හිටියේ මට ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ තේම අමුකල කොටා ඉස්මබිවාසය කියන දේශනාවලට මට අහන් ප්‍රශ්න නැත. ඒත් ස්වාමින් වහන්සේ යන්න වෙන්නේ ගෙදරට. නමුත් කිසිදා බාධාවක් නැතුව සතියෙන් ඉවසීමෙන් සියලු දේ කළ හැකිය. අපි හදාගත්ත ඒ වගේ gedara පිරිස ඒ අය දැන් ඉතින් මරලා දාන්න බැහැනේ. ඒ අය පින් ඇති අය මේ මගට යොමු කළ හැකිනේ. ඒ අය සියලු දෙනා භාවනා කර ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවිදි ජීවිතයක් ගත කරන්නට මගක් සලසා දුන මැනව. හොඳයි. අපි තියෙන රේසර් එකකුයි ඉතින් ටියෝන කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට කොච්චර සෙනගාවක් වැඩි වෙන්නේ. කිසිම බාධාවක් නැහැ. ඒ නිසා gedara මිනිස්සු මරන්න යන්නත් එපා අපරාධය අපා. ඕන දෙයක් කරගෙන යන්න කියන්නේ. මේ ඒකට තමන්ගේ පාර හදා ගන්නවා නම් අපිට කරන්න පුළුවන් සහයෝගිකින් උදව් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් කෙනෙකුට කෙනෙක් කරන උදව්වක් ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. තමන් තමන්ගේ වැඩේ සාධනීය කරගන්න කරගෙන යන්න ඒකටෙන් අනිත් පැත්තට අනුග්‍රහ කරන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම එකම අන්තරාය බෝට්ටුවේ ඉන්න කට්ටිය කොහොම කෙනෙක් උස්සලා ගන්නද? බුදුහාම කියනවා මඩ ගොඩේ ඉන්න කෙනෙක් තව මඩ ගොඩේ ඉන්න කෙනෙක් උස්සන්න යන්න එපා. තමන් ගොඩ ඉඳගෙන ගොඩ වුණාට පස්සේ නම් ඉස්සුවට කමක් නැහැ. ඒක නිසා පුළුවන් හරියේ උදව් උපකාර කරනවා. ඒක සඳහා ඒ පැවිදි ජීවිතයකට නැත්නම් පූර්ණ කායන භ්‍රමචර්ය ජීවිතයකට කෙරෙන්න යමක් තියෙනවා. මෙහෙමයි කරන්න කියලා ඕනෙම ප්‍රායෝගික ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න අපිට නිදහස් වේදිකාවක් තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධව කියන්නේ කාරණා ඊෂ්ට වෙන පැත්ත පිළිබඳව දැනුවත් කරන්න කෙරෙන යමක් තියෙනවා නම් සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා විශ්වාස කරන්න කියන්නේ. විශ්වාසය පළ කරන්න පුළුවන් අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ පිට ප්‍රශ්න දෙකක් ආනාපාන සතිය වැඩිීමේදී ඇතිවන ශාරීරික වේදනාවන් දරාගත නොහැකි විටදී ඉරියව්ව සතියෙන් වෙනස් කරමි. එවිට සුවයක් දැනේ. නමුත් එම සුවය දුකක් වන්නේ කෙසේද? දෙවෙනි කෙටි ප්‍රශ්නය සිතේ ඇතිවන සුඛ සිතවිල්ලක් හෝ සමාන සිතවිල්ලක් නිසා සිතටත් කායටත් මිහිරක් ඇතිවන අවස්ථා අත්විඳිය හැක. උදාහරණ රාග සිතක්. එකී සිතවිල්ලක් දුකක් වන්නේ කෙසේද? බුදු දැනගැනීම පිණිස කරුණාවෙන් පහදා දෙන්න. මේක සම්බන්ධයෙන් ඇත්තට දෙකම එකම ප්‍රශ්නේ නිදර්ශන දෙකක් පෙන්වන්නේ. ඉතින් ඒකෙදී චුල්ල වේදාල සූත්‍රයේදී විචාකෝපාසකතුමා අහනවා ආර්ය ධම්මදින්න තෙරණියගෙන් ආර්යවෙනි සුඛ වේදනාවක සැප දුක දෙක මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ තමයි මේ මේ කාලේ ඇහෙන හැටි ඔය. සුඛ වේදනාවක සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නාගේ කිටි උගරකට පෑදිලා මොකුත් නැහැ ඍජු උත්තරේ තමයි සුඛ වේදනාව එනකොට සුඛයි යනකොට සැපයි දුකයි. ඒ ශාරීරිය වෙනස් කරපු ගමන් සුඛයක් තියෙනවා. නමුත් මේ ඉරියව් වෙනස් කරපු ඉරියව්වෙන් සදාකාලිකව ඉන්න බෑනේ ටික වෙලා ගියාම ඒක ආය දුකක් වෙනවා. ඊට පස්සේ ආය ඉරියව් වෙනස් කරන්න ඕනේ. රාග හිතවිල්ලක් එනකොට හරි සුඛයි. නමුත් රාග හිතවිල්ල කියන්නේ බොහොම දවන සුළු එකක්. බොහොම ඉක්මනට ඒක වෙනස් වෙලා වෙන දෙයක් පාටපත් වෙනවා. එක්කෝ ප්‍රියයන්ගේ වෙන්වීම දුකක් රාගෙන් වෙන්වීම දුකක් එහෙම නැත්නම් අප්‍රියයන් එක්වීම දුකක් රාගේ නැති දෙයක් එක මිශ්‍ර වෙන්න වීම දුකක් ඉතින් රාගයක් එනකොට සැප වුණාට ඒක අනිවාර්යයෙන්ම දුකක් කියලා යනවා නමුත් අපි රාගෙට තියෙන මත්කතිය නිසා ඒකට තියෙන රාග අනුශය නිසා අපිට කවදාකවත් රාගේ අවසානයේ දුකක් බව තේරුම් ගන්න බෑ හිත මත් වෙලා තියෙන්නේ රාග අනුශයෙන් මත් වෙලා තියෙන්නේ අපි රාග අනුශය අයින් කළ රාගයේදී හැබැලුවොත් සුඛ වේදනාව බැලුවොත් සුඛ වේදනාව දුකින් හමාර වෙනවා. මේක න්‍යාය ධර්මයක්. අන්ත ඒක දැක්කේ නැති නිසායි මේ විදිහට ප්‍රශ්න අහන්නේ. ඒකට මූල ධර්මයේ උත්තරේ නැත්නම් ත්‍රිපිටක උත්තරේ තමයි චුල්ල වේදල සූත්‍රයේ සඳහන් කර තියෙන. ඒකට මේ වගේ දෙයක් ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ නැත්නම් විශාකෝපාසකතුමා ධම්මදින්න ආර්යවගෙන් අහන්නේ ආර්යවෙනි සැප වේදනාවක සැප දුක දෙක මොකක්ද? ඒක සාමාන්‍යයෙන් ඇහෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒක විකෘති ප්‍රශ්නයක් වගේ. නමුත් විශාල ගැඹුරක් තියෙනවා. සැප වේදනාක සැප දුක එනකොට සැපයි යනකොට දුකයි. ගර්ණී ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය කරගෙන යනවා. ආශ්වාසය ප්‍රශ්වාසය පැහැදිලි. ඇතැම් විට මෙය ඊතාවත්ම අපැහැදිලිව ගුණයක් වගේ වෙනවා. පස්සේ ආනාපානය අමාරුවෙන් පේනවා. මෙහිසයි. පැය භාගයක් පමණ මෙහෙම වුණා. ඊට පසු පරයන්කේ සේවුවේ නැහැ. ඇතැම් විට ආශ්වාස රැලි 3ක් 4කට පසුව ප්‍රශ්වාසයක් දැනෙනවා. තවත් විටක හුස්ම රැල්ල ඉදිරියෙන් වගේ පැත්තෙන් වගේ ඈතින් වගේ පෙනෙනවා. මෙසේ වන්නේ මගේ භාවනාවේ අඩුපාඩුවකින්ද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා මොක්සුවත් වේවා. මේකේ පැති දෙකක් පෙන්ලා දෙන්න. එකක් තමයි මේ පේන දේවල් ප්‍රත්‍යක්ෂේ නම් හිතලුවක් නෙවෙයි නම් මායාවක් නෙවෙයි නම් මිරිඟුවක් නෙවෙයි නම් මේක ඉතින් සතිය කියන බාට පැහැදිලි ලක්ෂණය. දෙක. සර්වචනාංශය මේකට දීලා තියෙන උත්තරයක් තියෙනවා. ආනාපානේ පැතිකඩ 11ක් තියෙනවා. වර එක ඊටාම ප්‍රනීත ප්‍රිය අවස්ථාවකුත් වර එක ඊටාම අප්‍රිය අමනාප අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා ආනාපානියම කරද්දී සතියේ ඉඳද්දිම වර එක හොඳයි, වර එක නරකයි. හීන ප්‍රනීත කියලා දෙකක් තියෙනවා. ඕලාරික සුකුම කියලා දෙකක් තියෙනවා. තාම ගොරෝසුට පේන වෙලාවක් තියෙනවා. තාම නොදෙනී යන සූක්ෂම වෙන වෙලාවක් තියෙනවා. දුරේ සන්තකී කියලා දෙකක් තියෙනවා. ළඟ නාසිකාග්‍රේම තියෙන වගේ පේනවා. සමහරට ගව් ගානක් ඈතටක හුස්ම ගිහිල්ලා වගේ වෙනස් වෙන තැනක් තියෙනවා. අජත්ත බයිද්ද කියලා තව දෙකක් තියෙනවා. මේ හුස්ම තියෙන ඇඟ ඇතුලේ කියලා හිතන වෙලාවක් තියෙනවා. හුස්ම තියෙනවා තමයි. නමුත් ඒක නිකන් බාහිරේ සිද්ධ වෙන්න වගේ කියලා පෙත්තක් පැත්තක් තියෙනවා. ඒ වගේ අතීත අනාගත පච්චුප්පන්න කියලා හුස්මෙන්ද ඉස්සෙල්ලා තව පොඩ්ඩක් හුස්ම එනවා කියන දැනුමක් තියෙනවා. හුස්ම ඉවරලා ගියාට පස්සේ දැන් ගියා කියලා දැනුමක් තියෙනවා. දැන් හුස්ම තියෙනවා හුස්ම දන්නවා කියලා දැනුමක් තියෙනවා. ඉතින් සර්වඥාංශ මේකට උනන්දු කරවීම වශයෙන් කියනවා යම් කිසි කෙනෙක් මේ හුස්මේ මේ 11 පැතිකඩ දකින්න තාක්කල් හුස්ම දැක්කයි කියලා පිළිගන්න බෑ කියලා. නමුත් ඒක දකිද්දිම ප්‍රත්‍යක්ෂ වෙද්දිම මේක මගේ දුර්ලභමක්ද කියලා ඒ යෝගාවචරණම හිතන එකයි කෙලෙසේ කියලා කියන්නේ. හරි වැඩේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පිට පෙනෙද්දිත් ඒව ගැන සැක කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. අර තමයි මාර බලවේග කියන්නේ. ඉතින් ඒව ගැන මේ සාකච්ඡාවකින් එළියුනේ නැත්තම් ඇයි මේ ප්‍රණීතව තියෙන්නේ නැතුව ඇයි මේ ආනපන හීන වෙන්නේ? ඇයි මේ ගොරෝසුර තියෙන්නේ නැතුව ඇයි මේ සුකම වෙන්නේ? ඇයි මේ ඇතුලේ තියෙනක පිට තියෙන වගේ පේන්නේ කියලා යෝගාවචරය මේ හිතනවා මේ සරුවචනංශේ පිළිගන්න මේ පැතිකඩ මගේ වැරද්දක් කියලා. මගේ දෝෂයක් කියලා. ඉතින් ඊට පස්සේ ජීවිතේ මල් විහිම්පල් කියලා කතාවක් තියෙනවා. වැඩි ලස්සනට යනවා නමුත් තමයි සැක කරනවා. ඊට පස්සේ ඉති විනාශයි. මේක කටුගයක් තමයි. ඊට පස්සේ මේ කටුකොහලක් තමයි ජී මේක විසඳෙනකම් ප්‍රශ්න එක තැන තරන් දෙන්න පටන් ගන්නවා. සුතුමේ ඥානෙ තියෙන කෙනාට, චින්තාමේ ඥානෙ තියෙන කෙනාට, අසුවිරු ඥාන තියෙන කෙනාට සාකච්ඡා සම්බන්ධිත වෙනවද දෙනව නෑ නෑ මේ ආනාපානේ ප්‍රත්‍යක්ෂයෙන් මොන පැතිකඩ පෙන්නොත් ඔක්කොම සතියේ තියෙන බවට ලකුණු. ඔක්කොම දියුණුවක ලකුණු. දියුණු වෙද්දි ප්‍රත්‍යක්ෂයක් වෙද්දි බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා අගය කරලා තියේදි අපේ හිතේ තියෙන පාහරකමට නොකමන දහවතුරාකමට ඒක ගැන සැකී ඉපදවල ජීවිතේ මල් විහිම්පල්. අර පෑදී දිට බොරදී දාගෙන ඉතින් අඬනවා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඔකට තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඔකට තමයි ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ. ඒක හැම වෙලාවෙම හැම කෙනාටම වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි වෙන්නේ වෙච්ච දවසේ අනිත් දවසල භාවනා යන්නේ ඔය පටන් ගන්නත් නතර කරතන්න ඉස්සරහට යනවා. ඒක නිසා ප්‍රශ්නේ හරියට වර්ණගන හැටිත් ප්‍රශ්නෙට නිසි උත්තරේ ලැබීමත් ඒක ඉතින් අර හරියට නිලුම් පොට්ට උඩට ආපෙලා ඉර පායනවා වගේ ඒ යෝගේ යෙදෙන්න ඕනේ. උනේ නැත්තම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඒක නිසා ඒ වගේ දෙයක් වෙනකොට ප්‍රශ්නේ හරියට උත්තරේ එනකොට එක්කෙනෙකුට මේ ප්‍රයෝජන තියෙනවා. සම්බන්ධ වෙන සීල දෙනාටම ප්‍රයෝජනයක් තියෙනවා. අනේ අපිට ප්‍රශ්නයක් අහගන්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහුවට හරියට උත්තර ලැබෙන්නේ නැහැ. උත්තර ලැබිච්ච ගමන් ඒ අනුව ඉස්සරහට ධෛර්ය වෙන්නේ නැහැ. ඉතින් මෙව්වා ධර්මතා මේකෙදි කියන්න තියෙන මේක සර්වඥාන්සේ පෙන්නපු පැතිකඩ දකින්නකොට හිත ඒසියේදී සැක කරනවා. හරිදී හරි පාරේ යද්දී සැක කරනවා. මේක දෝෂයක් නෙවෙයි කාගවත් දෝෂයක් නෙවෙයි මේක තමයි හිතේ හැටි. ඒක නිසා කියන්නේ එක රැයකින් නිවන් දකින්න බෑ. එක බණකින් නිවන් දකින්න බෑ. එකමඨාන් සුද්ධ කිරීමකින් ඔක්කොම විසඳෙන්නේ නෑ. ඒත් මහන්සි නොබල දිගට අපි කරගෙන යන එන්නේ එන්න පුංචි පුංචි දියුණු හරහා සැලකීතු දියුණුවක් නොබෝ කලකින් ලං වී ලං වේවා කියලා ප්‍රාර්ථනා. අපි යනවා ඊගාව ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානය දෙස බලා ඉඳීමයි කරන්නේ. ඇතැම් විට පරියන්කේ සිටින විට අට්ටික සංඥාව මතුවේ එන බවක් දැනේ. මුලදී දට්ටික මතුවේ. මේ සක්මනේදීත් ඇතැම් විට මතුවේ. කුඩා අවධියේදීත් වරණ ඇතුළේ භාවනා කිරීමට පෙර වයස අවුරුදු 10 දී විතර මට මේ ගතිය දැනුණා. මම එයට බය වී ඉතිපිසෝ ගාතාව කියනවා. එවිට නැති යනවා. දෙමාපියන් හිතුවේ අමනුෂ්‍ය දෝෂයක් කියා. මම මේ ආත්මයේදීම අට්ටික සංඥාව වඩා නැහැ. ඒ මතු කර ගැනීම ගැන භවනා කිරීමට ආසත් හිතෙනවා. නමුත් ප්‍රධාන කර්මස්ථාන ආනාපානයේ බැවින් පසුබට වෙනවා. උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ධර්වං සරණයි. මතුවෙන මේ අට්ටික සංඥාවද මොනම සංඥාවක් හරි ආනාපානයේ ඉක්මවලා ආනාපානයේ යටපත් කරගෙන ඉනවනම් ඒක කරන්න. නමුත් මේ ආනාපානේ කරගෙන යනකොට හිත ප්‍රණීත වීම හරහා කෙලෙස් දුරු වීම හරහා ඒ සංසාර පුරුදු පහළ වෙනවනේ ඒක වාසියට හරව ගන්න අත වාසියට ගන්න තව තවත් ආනාපානට ප්‍රේම කරන්න. එතකොට මේක ඉබේම අර පෙර සංසාර පුරුද්ද පිපෙන්න පටන් ගන්නවා. විකසිත වෙන්න පටන් ගන්නවා. මෝතු වෙන්න පටන් ගන්නවා. මොකද ඒක సంతానගතව තියෙන එකක් නේ. ඒකට මේ ආනාපානේ වඩන නිසයි මේ අනෙකුත් කුසලතාවලට උපනිෂේ සම්පatti වලට එන්නේ ඉඩ ලැබෙන්නේ. ඉතින් ඒක කරදරයක් නම් විතරක් ආනාපානට හිරිහරයක් නම් විතරක් ආනාපාන වැත්තට දාලා ඔක වඩන්න. නමුත් මේක වැඩේ ආනාපාන කරන අතර මේක පේන්න ගන්නවා නම් ඒක මොනවද ඒවට කියන්නේ අතුරු නිෂ්පාදන ප්‍රධාන නිෂ්පාදනය ආනාපානේ මේක සිද්ධ වෙනවා. එතකොට ඒක Tamanට ඉස්සරහට යන ධෛර්යයක් ආනපනේ හරි බවට ලකුණක්. ආනපනේ අතහරින්න ඕනකමක් නැහැ. අරය ඉබේම කෘත්‍ය කරලා දෙයි. පෙර උපනිශ්‍රේ සම්පatti නිසා එතන පෙර උපනිශ්‍රේ සම්පatti නෙමෙයි ගියව ගියාත්ම ඩෙන්ටිස් කෙනෙක්ද කියන්න දන්නෙත් නැහැ. එහෙම වෙනකොටත් දත් පේනවා. ඒ නැත්තම් ඕයේ කාට හරි ඇට කුඩු වෙන්න ගහලා අනම්මනම් වෙච්ච වෙනකොට ඒ භූත දෝෂ මොකක්වත් නෙවෙයි. ඒක කියන්නත් බෑ. එහෙමනම් ඔක්කොම අමතක කරලා ආනපානෙමයි කරන්නේ. ඒ ඒ බුරුමේ ඉන්න කාලේ හිටියා ඒ වියට්නාම් ජාතික අම්මා කෙනෙක් භාවනා මධ්‍යස්ථානයක් හදලා එන අයට ඉතාමත්ම ආශාවෙන් රසට කෑම වේලා දෙන එක තමයි අම්මගේ පුරුද්ද. ඉංග්‍රීසි බෑ. ඊපස්සේ භාවනා කරනකොට ඉඳගෙන ඉන්න හැම වෙලාවකම කොන්දේ පුදුමාකාර වේදනාවක් එනවා නැගිටපු ගමන් නැහැ. ඉතින් මේ හැමදාම භාවනා කරන්න ආවට පස්සේ පරිවර්තනය කරලා කියනවා හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ හොඳ සමහත අම්මා කෙනෙක් මම මේක කාගෙන ඉන්නවා අන් හිටිය අවුරුදු 3ක්. අවුරුදු 3ේම එකමයි කිව්වේ. බෑ අවුරුදු 3ක් භාවනා කරා. මං එන්නලා චුරට පඬිසාංශනේ දේනි ස්වාමීන් වහන්සේ කමඨාංශ දොන hina වෙලා කියනවා ගියාත් පොලිස් කාර්යයක් වෙන්න කියලා. මම 2006 1996 ආවා. මම 2001 යනකොට ඒ කමඨාංශ දුරු සයඩෝ හම්බ වෙලා වන්දනා කරගෙන ඉන්නකොට මේ අම්මා ළඟින් ගියා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අම්මයි කොන්දේ අමාරු ඉවරයි. අම්මා බැන්නයි කිව්වා කඩුල්ල. මට පුදුම හිතුණා ඉඳගෙන නැගිටපු ගමන් වේදනාව ඉවරයි. නැගිටින්න ඉස්සෙල්ලත් නැහැ. හැබැයි කවදාකවත් භාවනා වරද්දන්නේ හරියට වෙලාවට වාඩි වෙනවා කමඨාන් සුද්ධ කරන්නේ එකයි. ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කිසිම කර්මස්ථානයක් කරන්න දෙන්නේ නැද්ද දෙන වේදනාව. මේ හැම හැමදාම කරනවා. හිතන්න කාටද පුළුවන් ඉතින් ඇත්තටම නිවන් දකින්න ඕන නිවන් දැකපු කෙනෙක් වගේ මට්ටම් පේනවා. නිවන් දකින්න දඟලන කෙනෙක් නෙවෙයි නිවන් දැකපු කෙනෙක් වගේ ආදර්ශයක් ඒක. ඒකට ඒ ස්වාමීන් වහන්සේලාත් මොනම මොන වේදනාව ඔහම නෙවෙයි මොන එකක් කිව්වත් කාන්ත පහකට ගණන් ගන්න දිගටම මෙනෙහි කරගෙන යන්නේ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු 3ක් මම ඉඳද්දිම කරුවට පස්ස කරලා දැන් ඉක්මවනවනේ මේක පෙන්නට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කොඩියක් දැම්මා කියනවා අර අම්මා පෙන්නා. දැන් වේදනාවක් නැහැ. ඒකේ අම්මගේ ජයග්‍රහණයක් නෙමෙයි මධ්‍යස්ථාන ජයග්‍රහණය. මට ඉතින් ආගෙන ඉන්න මටත් ජයග්‍රහණය. මොකද මේ වගේ යෙදවුමක් මේ තරයේ යෙදවුමක් මේ විහිළුවට ලක් කරනවා. ඊසාව මොන්න කෙනෙක් කුසලුසුළු පෑවත් මොන්න නරිවන්දන් ආවත් Taman ගත්ත අරමුණ දිගේ යන්න හැමදේම වාසියට ගන්න. ඔය මොකාවත් එතකොට වෙන්න තියෙන කාරණා සිද්ධ වෙයි. මේ අපේ ගමන බාධා වෙනවා. හුලඟකින්වත් බාධා නැහැ. තප්පරකින්වත් බාධා නැහැ. කිසිම තැනක අතුරු පාරකට දාන්න ගත්ත ගත්ත පාරට ගිහින් කිලින්ම යනවනම් කෙටි මාවතක් ඒ. නිසා එන්න ඕන දේ සාහිතක පහසු ගන්න ටික ලැබෙයි. නමුත් ඒ සඳහා තමන් වෙහසක් වෙන්න ඕනේ ආනපානේ තලාවවල කරදර කරොත් පමණයි. නැත්තම් වාසියට ගන්න දිගටම ආනපානේ යන්න. ගෞණීය ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිදි පරයන්කේදී පහසු ඉරියව්වක වාඩි වූ විගස හිත ඉරියව්වට පිළිබඳව සතුටටපත් වී ඇති බව දැනගත් විට ඉරියව්වට හිත පිටවාගත් විගසම බොහෝ විට ආශ්වාස ප්‍රශ්වාසය නාසයේ අග්‍රයේ දැනීම පටන් ගන්නා අතර මේ නොකඩවා සෑහෙන වේලාවක් නාසයේ අග්‍රයේ ආශ්වාසය ප්‍රබලව දැනගැනීමට හැකිය. ශරීරයේ වෙන කිසිම ස්ථානයක් දැනගැනීමක් නැත. ශරීරයේ සැහැල්ලුව වෙන වෙන සිතුවිලි එන අතර ඒ සිතුවිලි තුරදීම ඊටා හොඳින් ආශ්වාසයක් නොකඩවාම දැනේ. ශරීරයේ පුරා සැහැල්ලුවක් දැනුණත් සිතුවිලි පැමිණේ. එම සිතුවිලි දිගටම යාමට නොදේ. මට දැනෙන විදිහට ආනාපානත් සමග දැන් මම යාළු වී ඇත. මෙලෙස පරයන්කේ දිගටම පැය භාගයකට වඩා පහසෙන් සිටිය හැක. එසේම ධර්මදේශනය ශ්‍රවණය කිරීමේදී දේශනය අසන අතර හොඳින් ආශ්වාසයේ පෙර පරිදිම දැනේ. එවිට ශරීරය සැහැල්ලුය. ඊ타මතාම ඇස ඇරිය විට නැවත ස්වභාවික තත්ත්වයටපත් වේ. උපදේශ පතමි. ඉතින් ඇත්තටම නිතරම Taman ළඟ ඉන්නේ ආශ්‍රව ප්‍රසය යාලු කරගත්තට පස්සේ ඉරියව්වෙන් නිදහස්, කාලයෙන් නිදහස්, ස්ථානයෙන් නිදහස්. Taman දෙන්නේ මොනවා හරි සැකයක් මොනවා හරි පාලනයෙන් තොර තත්වයක් ආවම ආනපාන හිත දාන එකයි තියෙන්නේ. ඒ වගේ ගමන්ට හැරමිටියක් හම්බුනාට පස්සේ ගමන්ට කල්යාණ මිත්‍රෙක් හම්බුනාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේක තමයි සති ආරක්ෂාව කියන්නේ. ගමන්ට ඕන වෙලාවක වාංගු වෙන්න හැරමිටියක් තියෙනවා. ගමන්ට ඕන වෙලාවක අත නෑර යන කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. මේ කල්යාණ මිත්‍යා මරණ චිත්තක්ෂණෙත් ඉස්සරහට ආවොත් ඒ කාන්තේම සුබ මරණයක් සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි ප්‍රාර්ථනා කරාට මම දන් දුන්නා, මං සිල් දැක්කා, මං අනවමනම් කරා. අනේ මගේ මරණ වෙච්ච මොහොතදී මට මේ මේ හිචිවිල්ල පහළ වේවා කියලා මොනම විදිහකින්වත් විශ්වාස කරන්න එපා. නමුත් ඕනේ අමලියකදී ඕනේ අකරතැබ්බකදී ඕනේ සැකයකදී ඕනේ අනිශ්චිතතාවයකදී ආනාපානේ හුරු කරගෙන තියාගෙන හිටියොත් හීනෙන් බය වුණා. හීනෙන් බය වුණත් ආනපන එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට දන්නවා මෙයා මේ අනික් ඔක්කොමලා මරණේදී අතහැරලා දාලා යනවනේ යන්නේ. ආනපන අතහැරලා යන්නේ. විශේෂයෙන්ම සතිය අතහැරලා යන්නේ. ඒ නිසා මට සතිය පිළිබඳව අවධානය කරපු නැත්නම් බරසාරකම කියලා දීපු ධම්ම ධම්මික අහමතුරු කිව්වේ මරණේ ජීවත් සතිය ඔබ අමතක කරන්නේ නැහැ. අනික ඕනම දෙයක් ඔබ අමතක කරනවා. අපේ නෑදෑයෝ ඉක්මනටම පාර්සල් කරලා හරි ගින්නට දාලා හරි ගෙදර යනවා. අපි වැත් මිනිහක් වල්ලා ගෙදර යනකොට උදල් අනිත් පැත්ත හරවගෙන යන්නේ මොකද උදල්ලේ ගෑවෙන පස්ටිකවත් හොන පැත්තට හැදලා තියෙනවා. හැදුනොත් එහෙම ඕක දිගේ ඇවිල්ලා ගෙදෙට්ට එනවා කියන්නේ. ගෙට ආපු ගමන් කහ දීර දාලා ගේ හොදලා අලුතෙන් ගොම ගන්නවර ගී යක්ෂයා එයි කියලා. ඉන්න ගන්න අම්මා තාත්තා අක්කා නංගි කියන්නේ හිටියා. දැන් ආපු ගමන් එක පෙරේතෙක් එක ගල් බූතෙක් කියලා එළවනවා, පූණියම් කරනවා, කුප්පි වලට දානවා, මූදි කිල්ල දානවා. ওই නෑදෑකම කියන්නේ ඔච්චර තමයි. මැරිච්ච වෙලාව වුණාට පස්සේ ගෙදර එහෙම ආවොත් බැරි වෙලාවක්. නිකන් ලුණු ටිකක් ඉල්ලගෙන යන්න. විනාසයි. දැක්කොත් එහෙම කවුරු හරි නූල් බඳින්න ඕනේ. මොකද අමනුෂ්‍ය දෝෂ. උන් අපේ නෑදෑකම. සතිය එහෙම කරන්නේ. කවදාවත් නැහැ. ඕනම කලබලයකදී ඒක ආනාපාන සතිය නම් ඒක ආගමික වටිනාකමක් තියෙන නිසා මේකට උපදේශ මොනවාක්වත් ඕන කරන්නේ අපි විශ්වසනීය අපිට විශ්වාස කරන්න පුළුවන් සද්දේය වස්තුවක් අපිට හම්බෙලා තියෙනවා ඒක අපි අතාරින්නේ නැහැ. අනික මේ හම්බ කරලා තියෙන සේරම මොනම දෙයක්වත් කපුරු පුච්චපු තැනක් වගේ අලුත් නැතුව ඉවර වෙලා අද මේක නම් අමතක වෙන්නේ. ඒ නිසා ඒක තේරෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සතිය වඩපු කෙනාට ආනිසංස ලැබෙන්නේ ලෙඩ වුණාම කියලා. ලෙඩ වෙච්ච ගමන් මේ සතිය තමයි සිපවන්න ගන්නවා. නිතරම Taman එක ඉන්න පටන් ගන්නවා. නිතරම ආනපාන වඩන වෙලාවක් හම්බෙච්චාම නිකන් ඇනුවල් ලීව් හම්බුනාම දවස් 14 නිවාඩු හම්බෙච්චා ජොලියක් තියෙන්නේ. දැන් ලෙඩ වුණාට පස්සේ කොහොමඩක්වත් ඇනුවල් ලීව් හම්බුනා වගේ හොඳ টොප් ක්ලාස් භාවනාවක් දෙන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් බරපතල වැඩ ඇරතුව කරුල කාමරයට හිරණිය දඬුවමක් නියම වුණොත් මරු. කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා තමයි තියෙන භාවනා කරන එක. ඒ නිසා සතිය දිනු කරගත්තාට පස්සේ ආනාපාන දිනු කරගත්තාට පස්සේ වෙන හැම අමලියක් හැම කරදරයක් හැම බාධාවකදීම හැරමිටියක් තියෙනවා. කල්යාණ මිත්‍රෙක් කියනවා. ඒ නිසා උපදේශ අවශ්‍ය කරන්නේ මේක පුළුවන් තරම් තව තවත් ඉස්තු කරගන්න සමීප කරගන්න පුළුවන් තරම් අමලියකදී කරදරයකදී සැකයකදී ආශ්‍රය කරලා බලන්න මෙයා කදාකත් විතසිතුවං රූමෙන් පිටු නොපාවිති කදාකත් පිටු හරන්නේ අනික ඕන කෙනෙක් පිට හරවන්න ඒකයි මේ සතිපට්ඨාන ගැන හරුවත්තන දෙන සහතිකය අනික ඕනම චෛතසිකයක් චපල වෙන්න පුළුවන් සතිය නෑ ඒ ගතිය හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් හරිම සරලයි හරිම ඍජුයි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට සක්මන් කිරීමේදී මගේ ඇටසැකිල්ල පේනවා. සක්මන් භාවනාව කියන්නේ මේද? පෙරවන් සරණයි. අපිටත් පේනවා දක්න බලනකොට. ඇටසැකිලි වගේ මනසේ ඇවිදිනකොට ඇටසැකිල්ලක් ඇවිදින වගේ තමයි පේන්නේ. ඇටසැකිල්ල වාගේ උතුම්ම දාගෙන රාජ්‍ය සභාවේ අසුන බලා කැකිල්ල රජුරෝ යෝ එන්නේ කියලා ඇටසැකිලි පේන එක නෙවෙයි ඒ කකුල තියෙනකොට කකුල තියෙන බව දන්නවද වම තියෙනකොට වම තියෙන බව දන්නවද? එහෙමනම් සක්මන් භාවනාව කියතයි. එහෙම නැත්නම් මේ හිතේ තිබුණ සංඥාවක් එළියට අවිල්ල තියෙනවා. ඒක නෙවෙයි අපි ඉස්සර කරන්නේ රූපයක්. වේදනාවකුත් නෙවෙයි සංඥාවක් නෙවෙයි සංස්කාරකුත් නෙවෙයි විඥානයක් නෙවෙයි. අපි ඉස්සරහට දෙන්නේ ගන්නේ බරපතල කියලා සලකන්නේ රූප ධර්මයක්. ඒ නිසා බලන්න ඒ පය තිනකොට නැත්නම් අතපය හොල්ලනකොට හරි මොනවද Tamanට දැනෙන්නේ කියලා. හැංගෙන දේ දැනෙන දේ නෙමෙයි වැඩිම ස්පර්ශය ආන්න ඒක තමයි සක්මන් භාවනාදී පටන් ගන්න තැන ගාක් පුරුදු කරපු කෙනෙකුට මේක එන්න පුළුවන්. ඔත් මේ ප්‍රශ්නේ හැටියට දෙන්න තියෙන උත්තරේ තමයි කරුණා කළා ඒ දැනීම හැඟීම් විතරක් නෙවෙයි රූප ධර්මයේ ස්පර්ශ කළ බලන්න හැකි වෙරිෆයි කරලා බලන්න පුළුවන් රූප ධර්මයකට ගියා නම් පටලැවිලි අඩුයි. හොඳ පටන් ගන්නමක් කියත හැකියි. මෙතන සැකසයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නයේ කෙටියෙන් පරයන්කේදී උත්සාහය අත්හැර විවේක ගතටදී සිත සංසිඳී ඇඟ කිලිපොලා සීතල ගතියක් සමගින් ප්‍රබෝධමත් ස්වභාවයකට පත්වේ. එවිට නැවත ආනාපානය විමසූ විට ආයාසකින් තොරව සංසිඳුණු ආනාපානයත් මුළු සිතගත පුරා පැතිරුණු සුවයක් හා සතුටක් අත්විඳෙමි. ඒ පිළිබඳව පැහැදිලි කළ දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. විස්තරය පරයන්කේදී මුල් හුස්ම රැල්ලට අවධානය ලක්වේ. අවධානය පවත්වාගෙන යාම සක්මනට සාපේක්ෂව අඩුයි. සක්මනේදී පතුල් බිම් වදින අයුරුත්, බර මාරු වෙන අයුරුත්, පාසල වෙන අයුරුත් හොඳින් දැනේ. පායට පෑගෙන සෑම දෙයකම ස්වභාවයද හොඳින් දැනේ. බොහෝ වේලා අවධානයෙන් පවත්වාගත හැකියි. දිනේ පුරාම අවධානය පවත්වා ගැනීමට උත්සාහ කරන අතර අවධානය නොතිබුණු අවස්ථාවන්ද පසුව හඳුනා ගතිමි. මේකදී අර භාවනා දිගට කරගෙන යනකොට තේරෙනවා වරින් වර අපේ Brahmacharya ජීවිතේ නැත්නම් භාවනා ජීවිතේ ඊ타ත්ම දැඩි වීරිය හරියටම අරමුණ වෙත එල්ල කරන ලද ධෛර්යයෙන් කටයුතු කරනවා. එතකොට මුල අල්ලගෙන යනවා, වැවෙනවා, ධෛර්යයක් වැඩෙනවා, ආත්ම ශක්තියක් වැඩෙනවා වගේ තේරෙනවා. එතකොට හරියටම අරමුණට මෙහෙල වෙලා දල්වාගත් වීර්යයෙන් නොපසුබස්නා වීර්යයෙන් නිවැරදි එල්ලකින් යනවා. එහෙමම ගිහින් ඉඳපු ගමන් කිසිම වීර්යක් නොකර කිසිම එල්ලකිරීමක් නොකර හිත සැහැල් වෙච්ච ගමනුත් තමයි පිම්ම පයින්. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. ඉතින් ඒකට අපේ අපේ මේ ගෞතම සාරවත්යන් වහන්සේගේ ශාසනයේ ඊටම වැදගත්ම සිද්ධිය තමයි නැත්නම් කැපිපෙන සිද්ධිය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සතර ඊටියෙන් තොරව රහත් වෙච්ච අවස්ථාව. නාංශේ හෙට සංගායනාව කියලා සියලු දෙනාගේම පීඩනයට ලක් වුණා. ඔබ හෙට උදේ වෙන්න ඉසලා රහත් වෙන්න ඕනේ කියලා මරු ටාස්ක් එකක් දීලා තියෙනවා. කවුද දීලා තියෙන්නේ? කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඔබ නැතුව බෑ 499 තෝරලා තිනවා හෙට උදේ වෙන්න ඉඳලා රහත් වෙන්න ඕනේ ආනන්ද අහමුදුත් අමුඩේ ගහගෙන ඒ සක්මන් කරනවා ආයෙ පාඩු වෙනවා ආයෙ සක්මන් කරනවා ආයෙ වඩන එnde එnde එnde එnde හිත යකායේ කම්මලක් බවටපත් වෙනවා. දැඩි වෙහෙස. ඉන්න දැන් එලි වෙන්නත් කිට්ටුයි. දන්න දහංගට සේරම දැම්මා. බුදුහාමුදුරතක කොච්චර කාලයක් බණ ඇහුවද සම්පූර්ණ ධර්මස්කන්ධය ඔළුවේ. වොමනාවත් හොඳටම තියෙනවා. බුදුහාමුදුරුවෝ කිරුණ මංචකේදී කිව්වා ආනන්ද නඹෝ කාලෙකින් ඔබ මේ අඬනවා දොඩනවා ඕගා. රහත් වෙනවා කියන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් ආනන්දහාමුදුරුවෝ සම්පූර්ණ අවධානයෙන් කෙරුවා අන්තිමට උදේ පාන්දර වෙනකොට දැනගත්තා කොහොමඩක්වත් වැඩේ තට්ටු වෙනවා සවුත්තු වෙනවා කියලා ඕන්න ඕන ඕන ගිනි අගුරක් වෙච්චා වගේ කියලා ඇඳට විල්ලා හාන්සි වුණා. හාන්සි වුණත් එක්කම නිවන් දැක්කා. හතර ඉරියවෙන්තර කකුල් දෙක ඇඳෙන් ඉස්සුණා පොළවෙන් ඔළුව කොට්ටේට යන්න කලින් නැමෙන වෙලාවේදී නිවන් දැක්කා. මොකද හිත රිලැක්ස් වුණා. ඉතින් නිකන් මිරිකල් අල්ලගෙන හිටියේ හෙට උදේ වෙන ඉතර රහත් වෙන්න ඕනේ නැත්තම් තෝ කනවා මරනවා කියගෙන තමයි ගියේ. ඉඳහල් කරුවා නිවන් දැක. ඒකට කියන්නේ හතර ඉරියමෙන් තොරව නිවන් දැක්කයි. ඒ නිසා අපි ඒක අපේක්ෂා කරන්න බෑ ඒක අහම්බයක්. ඉඳවම අපේ හිතේ මොනවාවත් නැතුව පාරටම හැංගුමුද හැරලා විශාල සතුටක් කුරුළු තට්ටු ලැබුවා වගේ. යාමන දැනකට යනවා. එහර ඉතික්කල් දැඩිව නිතිපතා කරපෙකේ ප්‍රතිපත්ති ඒ ඒක අපිට ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක සිද්ධ වෙන දෙයක්. නමුත් එතකන් අපි කරන්නේ සතතාභ්‍යාසයෙන් නිතිපතා සද්ධාවෙන් සක්කච්ඡාකාරිය වැඩ කරගෙන කරගෙන යනවා. ඒක තුනට පස්සේ වැවක බැම්ම කඩලා ගියා වගේ ඒක පාරට දෝරේ ගන්නවා. ඒ වැවේ බැම්ම කඩලා යන එක අහඹයක්. නමුත් එතකන් වතුර එකතු වෙන එක කඳුළු කඳුළු තමයි එකතු වෙන්නේ. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තියෙන්නේ. අපි දන්නේ මේ ක්‍රමික වර්ධනය තමයි ප්‍රතිපදාව තොක තොකක් කනේ කනේ ටික ටික මොහොතෙන් මොහොත. අන්ත දෙක පාඩ කරලා ගිය වෙලාවේදී බලානින මේ ශිෂ්‍යන කොහොමද යකෝ මෙච්චර දෙයක් උනේ කියලා මේක එකතු වීම තමයි. මේකට අරාබිකරයේ තියෙන නිදර්ශනය තමයි ඔටුවේ කුඩට විශාල පිටුරු කන්දක් කොට ගහලා කොට ගහලා කොට ගහලා ඔටුවගේ කොන්ද කැඩෙන්නේ ඔන්න මෙන්න කියලා තියෙද ඒක පිටුරු ගන්නත් දාපු ගමන් කොන්ද ගන්නවා කියලා හිතුවොත් යකෝ මේ අන්තිම පිටුරු ගන්න කොන්ද කැඩලා කි. ඒකට කියනවා ඕටු වගේ කොන්ද කන්න පිටුරු ගහ කියලා. ඒක නිවේ වෙලා තියෙන ඉතින් එන ගම්ම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක පිටුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩලා යනවා. ඒ වගේ පිරිච්ච වෙලාවට මේ වගේ අහම්බ වෙලා වෙලා යනවා. ඒක අපේක්ෂා කරන්න එපා අපි ක්‍රමිකෝ නිචිපතා භාවනා කිරීම තමයි කරන්නේ. ඒකට මේ වගේ දේවල් අතුරුපල විදිහට ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ශිල්ප කලාවන් විද්‍යාවන් ඉගෙන ගැනීමෙන් ධර්මාවබෝධය ලබා ගැනීමට යන ගමනට බාධා වේද? එසේ වෙනවා නම් අඩු හානියක් ඇතුව එය සිදු කරගන්නේ කෙසේද? කොච්චර මොනවා ඉගෙන ගත්තත් ආඩම්බර වෙන්න යන්න එපා. ඔය ඉගෙන ගත්තේ නැති විදිහට සරල විදිහට ජීවිතය ගත කරනවා නම් ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ අභිධර්ම පිළිබඳව ත්‍රිපිටකය පිළිබඳව pāli භාෂාව පිළිබඳව භාෂා ශාස්ත්‍ර පිළිබඳව පඬිතමයි නමත් ඇත්තටම පඬිතයි. මේ ශාංශේ චක්‍ර සංගායනාවේදී ඉන්දියාවේ බුරුමේ තිබුණ මේ සංගායනාවේදී ඕසාන පරිශනක විදිහ තමයි ඉඳලා තියෙන්නේ. පොත් ඔක්කොම සුද්ධ කෙරුවට පස්සේ ඒ ශාන් තමයි අවසාන වශයෙන් විනිශ්චය කරන්නේ දැන් ඔක්කොම හරි කියලා. ඒ තරම්ම උගතයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා උගත්කම භාවනාවට බාධාවක් නෙවෙයි ඒක හසුරවන්න දන්නවා. මේක ඔළුවේ තියාන අංගෙන්න පටන් ගත්තොත් කියා ගන්න පටන් ගත්තොත් ඒක බාධා වෙනවා. අපේ ලොකු සාමනසි ඉන්න කාලේ කිව්වේ ಗುಣ වසංගගෙන ජීවත් වෙන්නේ කියලා. මොනම දෙයක් කාටවත් පේන්න තියන්න එපා. හැම ශිල්පෙම ඉගෙන ගන්න. හැම දක්ෂකම තියෙන හැම භාෂාවම ඉගෙන ගන්න. අහුවෙන කිසිම දෙයක් අතාරින්න බෑ. නිකන් සිරිපිරිස් වගේ ඉන්න එකයි තියෙන්නේ. නිකන් සිටිසන් ජෝන් වගේ ඔය ඉන්නවා කාටුත් එක්ක වගේ ඉන්නවා කිසිම වෙනාට අම අංපෙම් කුම්බණ්ඩ යන්නේ ආඩු කුම්බණ්ඩ යන්නේ දන්නේ නැතු වගේ ඉඳගෙන ගන්න ඕනේ හැබැයි ඕනම දෙයකට ඕනම ශිල්පයක් ඕනම භාෂාවක් ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක තමයි භික්ෂුව කියන නමේ අර්ථය භික්ෂුවක් වෙනකොට සූසට කලාවම දැනගන්න හැබැයි පාත්‍ර කන්ද හිඟ හිඟයි ලැබිච්ච දෙයකින් සුවපත් වේවා කියලා කාල ජීවත් වෙනවා මේ දෙක අතරමැද තියෙන හිදස තුල කිසිම අසහනයකට ඉඩක් නැහැ. කිසිම මානසික ආතතියකට ඉඩක් නැහැ. කිසිම අසන්තුෂ්ඨ භාවයට ආංශික ගතියකට නැහැ. පිරිච්ච ගතියක් තියෙනවා. හැම ශිල්පෙම දන්නවා. හැබැයි නිකන් පොඩි දරුවෙක් වගේ යමක් නොදන්න කෙනෙක් වගේ ඉන්නවා. ඒක තමයි සරුවචනන්සේ අල්ලන්න බැරි කාටවත්. මාරයට අල්ලන්නත් බෑ, කතෝලික මිනිහට අල්ලන්නත් බෑ, මොකක්වත් නැහැ. ඕන තැනකට ෆිට වෙන්න දන්නවා මේක කියා පාණ්ඩ යන්නේ මේ භාගයට තැම්බිච්ච allele තමයි සෞත්වය කියන්නේ අර්ධ දැනුම අර්ධ දැනුම තියෙන මනසයි තීන් කියා පාණ්ඩ හදනවා මම මෙහෙමයි මම මෙහෙමයි යගේ නම ලියලා පට්ටන්දර ලියන්න ෆුල් ස්කැප් එකක් වань ඊළඟදී කේ ඥානানন্দ සාංශය හම්බෙන්න ගියා මං කටුකුරුන්දේ ඒ සාංශගේ පොතක් කාටදෝ විශ්වවිද්‍යාලෙකින් හාමුදුරුවනේ තමන්ගේ ගුරු හාමුදුරන් කීලා පූජා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ කටුකුරුන්දි ඥානන්ද සාංශික පොතක් කියලා. පොත බලලා ගොල නිකම්ම භික්ෂුනේ මෙයාගේ පොත් කියවන්න මට බෑ. ඥානানন্দ භික්ෂු. පිටිපස්සෙන් පට්ටන්දර නෑ, මුලින් නෑ. ඒ නිසා මේ පොත් කියවන්න බෑ කියලා විසිකරුවා. විසර පසල නමේ තියෙන කෑලි දැක්කොත් තමයි ඕන කුණු හරපක් කියනවා. ඒ නිසා හැම හැකියාවක් දෙනවා. කිසිම දැනුමක් කොල්ලට ලොකු වලන් නැහැ කියලා කතාවක් තියෙනවා. වලංකාරයට වලන්ද ලොකු වෙන්නේ නැහැ. ඌගේ ගැතේ පොල්ල තියෙනවා නම් වලංකාරයේ සුමානක වැඩ පොළුකාරයට වරුවයි. ඕහොනේ දැනුමක් තිබුණාට බය වෙන දෙයක් නැහැ. හැබැයි ඒක දැනගෙන වැඩ කරන්න. හැබැයි දැනුමට දාශ වෙන්නේ. දැනුමට මාස්ටර් වෙන්න. දැනුමට ස්වාමිත්වයක් ගන්න. ස්වාමිත්වයක් ගන්න නම් ඒක බිම දාලා පා ගන්න පුළුවන් වෙන්න ඕනම වෙලාව. එතකොට ඒ දැනුම නෑ අපිට ඉන්නේ ඇඟිලි දික් කරන්න. ඒකට ලෝකේ තියෙන හොඳම නිදර්ශන තමයි භික්ෂුව. භික්ෂුව කිව්වට පස්සේ කිසිම දෙයකට නෑ බෑ කියන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. හැම දෙයක්ම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න ඕනේ. හැබැයි කොහොම යටහත් පාත් ඉංගන්නෙක් වගේ ජීවත් වෙනවා. මේක මම හිතනවා මම දන්නේ මට මගේ ඇඟේ ඔළුවේ තියෙන පිළිකාවක් වගේ මම ගිහිව ඉන්නකම්. මොකද මේ අඟ උස්සන්න හදන ලෝකේ. අන්ධහැර පාන ලෝකේ. මේ කියා පාන ලෝකේ ඇඟේ හිරි වැටෙනවා මට. දෙකින් කියලා. ගිහි ලෝකේ කියලා කියන්නේ ගණ්ඩ දෙයක් නෑ. මාන්නකාරක. සංඝයාගෙත් තියෙනවා අනන්තවත් තියෙනවා. මොකද අපි ඔක්කොම හංගන්නවනේ. ඔක්කොම එක කම්පැනි එකක් තියෙනවා. කොයි එක සංඝයා වැරද්ද කිව්වොත් ඒක මගේත් වැරද්ද තමයි. කොයි සංඝයා දක්ෂකමක් කිව්වොත් ඒකත් මගේ දක්ෂකම තමයි. මොකද අපි එක කම්පැනි එකක් තියෙන්නේ. ගාලල්ල. ඊුණාට පස්සේ අම්බේ தත්ත්වය අරසා කරන්නයි අනම්මනම් ගියාට පස්සේ ඇඟේ පට්ට යනවා. ජීවත් වෙන්න වෙලාවක්. ඒක නිසා අද පහේ පන්තියේ ශිෂ්‍යත්වයට දරුවෝ මේ වුණ අම්බලා තාත්තලා වගේ අමනයෝ යමයෝ මේ දරුවන්ගේ සුන්දර ජීවිතේ කන යක්කු මට සොරි කියලා හිතෙනවා අපි පහේ පන්තියේ ඉන්නකොට උදේ හැන්දෑවේ දෙකට ගඟට බහපුවාම හැන්දෑවේ හත වෙනකන් නාන. මේ පොල් ගහෙන් නැගපුවාම යහ පොල් ගහෙන් බහිනවා. අම්මලා තාත්තලා අපේ ගෙදර 11 දිනක් හිටියා අම්මා ගණන් කරලා එළියට දැම්මට පස්සේ ඇන්දාවේ රෑ වෙලා ගණන් කරලා ඇතුළට දානවා මිසක්කා මේක ඉගෙන ගන්නවද පොත් බල මොකක්වත් ඒ සුන්දර ජීවිතය අහනකොට අද මේ පාඩම් කරන පොඩි එකෙක් දිහා බලනකොට මට හිතෙනවා මේකා ජාතියට වෛර නොකර මොනව කරන්නේ එයි මේ සුන්දර ළමා ජීවිතේ නැති කරාට පස්සේ මේ දැනුමක් වෙනුවේ අධ්‍යාපනඥයෙක් ලියලා තියෙනවා අපේ ජීවිතයේ සුන්දරම වයස අවුරුදු 6න් පටන් ගන්නවා ඊටපස්සේ අවුරුදු 30 ගණක් යනකම් අපිට තියෙන්නේ ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය. හොඳම තුන ඔය ඔක්කොම විනාශයි අධ්‍යාපනයේ. ඔක්කොම ඉවර කරන අධ්‍යාපනයේට ඒක liverලා යකෙක් බිහි කරනවා. ඒක සමාජයේ ඌර කරනවා. කොච්චර හරි ගත්තත් නැති. ඒක ලොකු සන්තෝෂෙමුත් නැහැ. ඉතින් මෙවැනි අධ්‍යාපන ක්‍රම වෙනුවට අපේ අර පරණ තිබුණ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ හෝ දරුවෙකුට ඒ ශිල්පී ඉගෙනගෙන තියෙන ක්‍රමයේ කවදායිද කියන්න බෑ. ඉතින් සාධ්‍යපන නරකක් කියලා නෙවෙයි මම කියන්නේ. ඒක දාසකත්වයට ගන්න අදාකවත් එන්න දෙන්න එපා. Taman දන්න දෙයට Taman දන්න දේ Tamanව දාසකත්වයටපත් වෙන්න දෙන්න එපා. ඒකට හොඳම වැඩේ සතිය. සතිය කියන එක හරියට වර්ණකා ගත්තොත් ඒ මනසට ලෝකෙම නතු කරගතයි. ඒ නිසා දැනුම බාධාවක් නෙමෙයි කියලා මම කෙටියෙන් කියනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනාව පටන් ගැනීමට පෙර පූර්වක්‍ෘත්‍යයක් කළ යුතුද? එසේනම් කාරුණික පාදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. ධර්ම සරණයි. පරියංක භාවනාවට කලින් පූර්වක්‍ෘත්‍ය තමයි සක්මන. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්කේදී ආනාපාන අරමුණේ සිත පවතිද්දී ටික වේලාවකින් උඩුකයේ වරාණතුළු පිටපෙදෙස තද වේදනාවක් දැනෙන්නට වුණා. වේදනා අරමුණට මාරු පසු වේදනාව මෙනෙහි කළා. නැවත ආනාපානය මතු වුණා. නැවත වේදනාව මතු වුණා. මේ ආකාරයෙන් ක්ෂණයෙන් ක්ෂණයට මේ අරමුණු දෙක මාරු වෙමින් දිගටම පැවතුණා. මුල් කාලය විනාඩි 45ක් පමණ. තුලම මේ ආකාරයෙන් සිදු වූවා. මේ මුල් කාලය තුලම සිරුර නිසලව තිබුණා. ඊයේ ධර්ම විසලව තිබුණා. ඊයේ ධර්මදේශනාවේ සඳහන් වේදනාව විනිවිද යමින් අරමුණේ රැඳීම ගැන මාගේ සිතේ තදින් කාවැදී තිබුණා. සමායන් තිබුණ බැවින් මේ தත්ත්වය ඉවසීමෙන් දරා ගන්න හැකි වුණා. මෙහිදී මාහට මේ වැටහි ගියේ නාම ධර්ම සහ රූප ධර්ම අතර ඇති වූ මහා සටනක් ලෙසයි. මින්පසු පරයන්කෙන් අවදි වන විට පුදුමාකාර සංසිඳීමක් සතුටක් සිතට දැනුණා. මේ தත්ත්වය මෛත්‍රීන් පැහැදිලි කර දෙනසේක්වා. නිර්වාණ සරණයි. ඔය ඉස්සරහට භාවනා කරනකොට වේදනාව වෙනකොට ඉවසතම් පපුව කියලා භාවනා කරන ඉච්චා. මොකද ඇහුවොත් කියන්නේ මේ දුක් වේදනාව අවබෝධ කරන්න යන්නේ චතුරාර්ය සත්‍ය. ඉතින් බාම් ගහණ්ඩයි, සීද්ධාලේප ගහණ්ඩයි, පැන්ඩෝල් ගහණ්ඩයි කියොත් එහෙම දුක් වේදනාවට ඵලයන් කියලා මේ පත්තටමනව භාවනා කරන කොහේ යන්නේ? ඉඳන් පපුවත ගා ගන්න ඕන අනේ ඊවසම් පපුව යන් ඉස්සරහට ඕම යන් ඔබ වේදනාව තිබුණට අනබන් නැතුරු ඉන්නේ නෑනේ බලාන යන්කෝ කියලා ඉස්සරහට යන්න ගියාම මෙච්චර කල් තටමප එකක් තේරෙනවා දැන් මේක හරි පාට ගියාට පස්සේ ඔක හැප්පෙන්න දෙයක් නැති බව තේරෙනවා ටිකෙන් ටිකෙන් තමයි කට්ට පැන පැන පැන පැන යන්නේ ගියාට පස්සේ මේකේ සීමාවක්ම නැහැ කොච්චරද කියනවා මරණ වේදනාව ආවත් ආනපන ගිලිහෙන්නේ නැති වෙන විදිහට යන්න නිකමට හිතාගන්න. ඒකට ධෛර්ය කිරීම වශයෙන් මොනිද ජීතුමා අපිට කිව්වේ 1979 දී උඹ අද මරණ වේදනාව වින්දොත් හෙට සෝවාන් වෙනවා. සෝවාන් වෙන්නේ ඉස්සෙල්ල පරියන්කේකදී මරණ වේදනාව වින්දට පස්සේ තමයි ආර්යත්වයටපත් වෙන්නේ. ඒ නිසා මේක නරබිල්ලක්ම ගන්න. රූපිට රූපේ බෑ. එහෙම නැත්නම් සව් බිල්ලක් දීලා පිටරයක් දීලා ෂේප් කරන්න බෑ මේක. මේ යකාට නරබිල්ලක්ම ඕන. මැරිච්චාවයි. ඕන දෙයක් වෙච්චාවයි කියලා ගිය මිනිහට මැරෙන්නෙත් නෑ මොකුත් නෑ ලාභේ ලැබෙනවා. මැරෙන කියලා බය වෙච්ච එකාට මොනවාක්වත් හම්බෙන්නේ නෑ මැරි මැරි උපදිනවා. නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පන්නරේ ලැබෙනවනම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රතිශක්තිය ලැබෙනවනම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවනම් ඒක තමයි භාවනාදී දියුණුව කියලා කියන්නේ. ඒ නිසා වේදනාව හොඳ සූචකයක්. ඒ සූචකයෙන් දැනගන්න පුළුවන් ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, අෂ්ටෝක ධර්මයේ කම්පාන වෙන ශක්තිය. ඒක උනාට පස්සේ මේ මනුස්සයා සම්පූර්ණ වෙනස් වෙනවා. මනුස්සයාගේ තිබුණ ජීවිතයට මුණ දෙන ගතිය, තමන්න තමන් සම්බන්ධ වෙන හැටි, අනුන් එක්ක සම්බන්ධ වෙන හැටි ගහකොළ අඟ ඇලදොලත් එක්ක සම්බන්ධ වෙන ලොකු වෙනසක් සිදුවේ. ඒක හැම එකක්ම විවෘත වීමක් තමයි වෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දිගින් දිගට වැඩිමෙන් සෝවාන් ආදී ආර්ය ඵලවලට ළඟා වේ හැකිද? නිර්වාණ සරණයි. ඒ කියන්නේ බොහොම සැකයක් තියෙනවා සක්මන් කරන්නේ අපරාධ වේලාව නාස්තියක්ද කියන එක. ඒක ඉතින් සාධාරණ යපා. මොකද භාවනා කියනකොට මේ රූපෙනේ පේන්නේ. අතක් උඩ අතක් තියන ඇත් දෙක වහගෙන හිටින්නේ නැත්නම් සවුත් වෙනවා. ඒ නිසා මම ෆෝමියුලා එකක් හදාගෙන තියාගෙන ඉන්නවා. බෞද්ධෙක් නම් භාවනා කරන්න ඕනේ බෞද්ධෙක් භාවනා කරන්නේ නැත්නම් ඒක ඊස නැති මල කඳක් භාවනාවක් නම් විපස්සනා කරන්න ඕනේ විපස්සනා කරන්නේ නැත්නම් ඒකට භාවනා කියලා වැඩක් නැහැ විපස්සනාව නම් සතිය පාත් ගන්න ඕනේ සතිය පාත් ගන්න නැත්නම් විපස්සනාවක් නැහැ සතිය පාත් ගන්න ඉඳගෙන වෙන්න ඕනේ නැහැ සතිය පාත් ගන්න සක්මම්ම කරන්න ඕනෙත් නැහැ ඉතින් කොයි ඉරියව්වේ සතිය පාත් කරනවද ඉතින් නිවන් දකින්නකොට කොයි ඉරියව්වේ හිටිය ප්‍රශ්නයක් නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ හතර ඉරියව්වෙන් තොරව නිවන් දැක්කේ. ඒ සෙන් මාස්ටර් කෙනෙක් මේ ගැන දහනයක් වශයෙන් පෙන්නනවා. ඒ මා ඒ මාස්ටරුත් ගෝලියෝ ටිකත් ඔක්කොම මේ වගේ වෙලාවක හඳ එළිය ඔක්කොම සක්මන් කරනවා. ඒ සියලු දෙනාම ඉතාම මාස්ටරුත් සක්මන් කරන නිසා ඉතාමත්ම හිත සක්මන්ට යොදාන ගත කරද්දී ඉඳපු ගම මාස්ටර් ඇහුවලු කට්ටියගෙන් මේ ඕගොල්ලෝ දැකලා තියෙනවද මිනිස්සු මැරනවා? ඕක කිව්වා. කොයි කොයි විදිහට මැරලා තියෙනවද දැක. ඒක කෙනකොට මං ඇඳේ උතුරු නැගිට හිත දාගෙන දකුණු දිහට හිත දාගෙන බට හිත දාගෙන මැරලා ඉන්නවා දැකලා තියෙනවා. කාණුපල්ලේ වැටලා මැරලා තියෙනවා දැකලා තියෙනවා. ඉඳ හිටගෙන ඉඳගෙන මැරලා තියෙනවා. ආනමික වරසේ. ඊටසේ ඔලු කවුරු හරි ඔළුවෙන් හිටගෙන මැරලා තියෙනවා දැකලා තියෙනවා. නෑ ඒක. ආයෙන ඔක්කොම සක්මන් නැතකලා බලන්න ඉන්නේ ඒගොල්ලෝ. නෑ සක්මනේ ඔළුව හිටගෙන බස්සනවා. කියන්නේ එයාට පෙන්වන්න ඕන මරණය ඕන චිත්තක්ෂණයක එන්න පුළුවන් ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ වගේ රහත් වීමත් ඕනම වෙලාවක එන්න. අපි හිතන්නේ රහත් වෙන්න මේ ධම්මදිව යන්න ඕනේ බුද්ධ ගයාවේ වජිරාසනයේ උඩම ඉඳ ගන්න ඕනේ කියලා. කිස්සු. බුදුහාමරෝ දිනවා ගඳ ගඳ කීඩියට කියලා මල පූජා කරනකොටත් rahat වෙන්න පුළුවන්. වැසි කීඩියට කියලා මල පහ කරනකොටත් rahat වෙනවා. ගඳ එකම එක. මල જાති දෙකක් තියෙනවා දන්නවනේ. ගඳ කීඩියට ගියාම පූජා කරන මල එකක්. වැසි කීඩියට කියලා පහ කරන මල එකක් නෙවෙයි. මේ දෙකේදිම නිවන් දකින්න. ඒකනේ කියන්නේ උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී හොති කියලා. අපිට කොච්චර මොන වගේ චිත්‍රයක්ද මවල දීලා තියෙන්නේ ආගමෙන් කියන්න බලන්න. අපි කැමති නෑ ඊට විරුද්ධව හිතන්න. අපිට තියෙන හැම වෙලාවෙම භාවනා කියන්නේ පරියන්කේ. භාවනා කියන්නේ අත් දෙක වහන අතක් උඩ අතක් තියාගෙන ඉන්නේ කියලා කියන්නේ. මේ කඩනවයි කියන එක ලේසි නෑ. කඩනවයි කියන එක ලේසි නෑ. නමුත් සරුවචනසේ විතර මේ වගේ සමාජ පද්ධතිය සුණු විසුණු කරලා දාලා මනුස්ස හිතක තියෙන පූර්ණ ප්‍රභාව පූර්ණ හැකියාව මතු කරලා දෙන්න මේ ශා විශාල නිහඬ විප්ලවයක් කරපු එන කවුරක්වත් නැහැ. ඒ ශා ඒ මත ඔක්කොම තිබිච්චාවයි. හැම එකටම එකසේ ගරු කරලා කරන්න කොයි වෙලාවෙ මේක වෙනවද නැහැ මරණේ කොයි වෙලාවෙද කියන්නත් බෑ රහත් වෙනේ කොයි වෙලාවෙද කියන්නත් බෑ ඒක නිසා හැම එකෙදිම සතිය ඉස්සර කරගෙන යනවනම් ඉරියව්වේ වෙලාවෙන් ස්ථානෙන් ස්වාධීන වෙනවා කියලා කියනවා අතිපූජනීය ස්වාමින් වහන්සේ මම මීට පෙර එක් නේවාසික වැඩමුළුවකට සහභාගී වීමි මේ දෙවන වැඩමුළුවයි. මීට පෙර නිවසේදී පැය 3ක් 4ක් අඛණ්ඩව භාවනා කළෙමි. එක් අපුරු සිදුවීමක් පිළිබඳ ප්‍රශ්නයක් ඇත. ඒ කාරණිකව පහදා දෙන්න. සතර කමඨහන් වඩා ඇත්තෙමි. පිම්බීම් හැකලීම් භාවනා කර ඇත. එම දිනේ මම පිම්බීම් හැකලීම් භාවනාව කළෙමි. ඒවා සියුම් විය. පසුව එම ආසනයේම සිට නව සීවතික භාවනාව කළෙමි. මම මැරී ඇති ලෙසත් මාගේ ශරීරය කුණු වී ඇට වී ඒවාද විනාශ විය. සියල්ලම හිස් බවක් විය. පසුව මා වාඩි වී සිටි ස්ථානයට සුළඟහමා ආ නිසා කයට දැනුණු සුළඟ සුඛ වේදනාවක් ලෙසත් ඉහළ හිරස් වලින් ලැබුණු අමිහිරි බවත් දුක් වේදනාවක් ලෙසත් මාරුවෙන් මාරුවට අඛණ්ඩව සීකලමි. සතිය ඊතා හොඳින් තිබිනේ. සමාධිය ඇතිවිය. අහසේ පාවීමක් වැනිය. ඊතා ප්‍රබෝධයක් ශරීරය නැතිව තා ප්‍රබෝධයකි. ශරීරය නැතුවක් වැනි විය. සතිය හොඳින් තිබිනි. අදිසියේ ඇස් පිල්ලමක් ගහන වේගයටත් වඩා කුඩා කාලයක සිත නැති විය. හරි ප්‍රීති. සිත සීකිරීමට පළමු සිත නැවත ලැබිනි. නැවත සිත නැති විය. මෙලෙස තුන්වරක් පිය. පසුව ලැබුණු දැනීම මට වචන වලින් විස්තර කළ නොහැක. පැය දෙකක් පමණ නොසෙල්වී සිටියෙමි. පුදුම සිත්විලි ශාන්ත සෝය මට විස්තර කළ නොහැක. පසුව ඒ විස්තර වෙන භාවනා පරයන්ක වලට බාධා වඩා සිතේ කාවැදී ගියේය. මේ ගැන විමසු විට මෙය මෝහය බව ගිය. මම එය නොපිළිගතිමි. මේ ඔබ වහන්සේගේ ධර්මය ඇසුරින් දැනගතිමි. මම සෙවූදේ ලැබුණා වැනිය. නමුත් මින්පසුව එම අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කළෙත් තාම කළත් තාම බැරි විය. නොමැරී සිටියෙමි. නිින්ද නොගියෙමි. ක්ලාන්තිය නැත. හොඳ සිහියවිය මේ ස්ථීරය මගේ සිත ලෝබඳ යන මේ සිදුවීම නැවත ඇති කරගන්නේ කෙසේද මෙය මෝහයද මේ ශාන්ත බව ලැබීමට මේ වැඩමුළුවට ආවෙමි ඒ තාම පලක් නොවිය මේ සඳහා මා වඩා නැති නාසයේ අග සිත තබා ආනාපාන සතිය කළ යුතුයද ගරු ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මේ පහදා දෙන්න මේකදී මේ තමන්ගේ අත්දැකීමක ඊට නොවිචාකාරී මේ වගේ සිද්ධි වුණාට පස්සේ අපිට සංසන්දනය කරන්න කිසිම දෙයක් නැහැ. මේක ස්ථිර වෙනසක්ද මේක නැත්නම් මේක తాවකාලිකව නැවත මතුවෙන සුළු මකන්න පුළුවන් જાති වෙනසක්ද කියලා හිතන්නම. කෙසේ නමුත් කියලා තියෙන හොඳට හිත කාවදින. ඊට පස්සේ එකේ ගුරුවරු එක එක මත ඉදිරිපත් කරනවා. සමහර ඉක්මන් වෙනවා මේක මෙහෙම මෙහෙම කියන්නේ කිසිසේත්ම පිළිගන්නත් එපයි කියලා දෙනවා කිසිම ප්‍රතික්ෂේප කරන්නත් එපා මේ යෝගාවචරය ලියන කෙන දාන්න පරිදි මේක නැවත නැවත සිදුවෙනවනම් එහෙනම් Tamanට මේකෙන් ගත යුතු පණිවිඩයක් මිෂන් එකක් තියෙනවා එක සැරයක් වෙලා ගියා නම් ඒක ගණන් ගන්න එපා නමුත් Taman උත්සාහ කරන්න ඕනේ එදා ඒ සිද්ධිය වෙනකොට යම් පසුබිමක යම් ආරම්භයක යම් විචල්්‍ය සාධක මැදදී වුණා නම් ඒ දේ නැවත නැවත සපයා දීමේ ඒ සිද්ධිය නැවත සිදුවීමට අවශ්‍ය අඩුම කඩම සපයා කර දීම යෝගාවචරයේ යුතුයකම. ඒක සර්වචන්නාංශිකේ වචනයක්ම නෙවෙයි අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා සමාධිසච නිමිත්තක් ගාහී හෝති. උග්‍ර සමාධියකට ගියාට පස්සේ අපිට හිතේ එක කාව දෙන ගතියක් තියෙනවා. ඒ කාවදින ගතිය නිසා පේනවා මේ දිසලම විදුපු නැති ටිකක් වෙලා තියෙන්නේ. නමුත් මේක සාතික වෙන්න නැවත නැවත වෙන්න ඕන. මේකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. මේක භාවනා ප්‍රත්‍යයට වැටෙනකොට පස්සේ තමයි මේක සාතික කරන්න පුළුවන්. භාවනා ප්‍රත්‍යය තමයි නැවත නැවත භාවිත කරන්න. ඊට පස්සේ බහුලීගත කරනවා. මෙතන තියෙන ආශේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍යත් අතරමැද හිර වෙලා තියෙන්නේ. ඒ සඳහා කරණ තියෙන්නේ එදා වෙච්ච වෙලාවේදී ඒ සමාජයට අසුබම් වෙච්ච ආසන්න කාරණා විචල්්‍ය සාධක නැවත නැවත සපයා දීමෙන් මේක නැවත මතුවීමට අවශ්‍ය හේතු සම්පාදනය කරන්න හැබැයි දැඩි පලාපේක්ෂාවකින් තොරව. පලාපේක්ෂාවේ හේතු සම්පාදනයට තද්ද බල පාළුවා. නොවිච්ච කෙනෙකුට වැඩිය වෙච්ච කෙනාට හේතු සම්පාදනයේ ලේසි. ඒක නිසා මේක ආගමික කෘත්‍යයක් මම විශ්ින් කළ යුත්තක් වශයෙන් කරන මිසක් ආ මේක මට ලැබේවා කියලා හිතන්න එපා. හේතු දෙකක් නිසා. එක ඒකම තෘෂ්ණාවක් දෙක මේ තරම් උත්කෘෂ්ඨ දෙයක් පළවෙනි වතාවට සිද්ධ වෙලා ඒක දෙවෙනි වතාවටදී ඒක ඉච්ඡර සිත් පැහැර ගන්න මට්ටමට වෙන්නේ නැහැ. ඒකේ ඊටදී අඩු මට්ටමකට සිද්ධ වෙන්නේ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපිට ඉතාමත්ම තද බල විපාසාවක් තියෙනකොට වතුර වීදුරක් හම්බුනාම අපි වතුර පළවෙනි උගුර බොනකොට ඒකෙන් ලැබෙන ආස්වාදය දෙවෙනි උගුර තුන්වෙනි උගුර හතරවෙනි උගුර වෙනකොට ආස්වාදය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය ස්වරූපේ හොඳටම බණිලා බත් පිටක් කරනකොට පළවෙනි බත් පිටේ රස දෙවෙනි එකේ නෑ. තුනේ නෑ. හතරේ නෑ. ඒ නිසා ඒකේ වටිනාකමේ අඩුවීමක් වෙනවා. ඒක නිසාත් බලාපේක්ෂා කිරීමම තෘෂ්ණාවට වැටෙන නිසා තමයි තියෙන හේතු කාරණා සපයාදීම පමණයි. ඒ දේ වෙනකොට මම උතුරු දිශා බලන භාවනා කරේ නේ උතුරු දිශා බලන භාවනා කරා. ඒ දේ වෙන්න ඉස්සෙල්ලා මම නාලා දින්දගත් එනවා නාලා ඉඳගා. සිල් අලුත් කරන දින්දගත් එනවා සිල් අලුත් කරන වාඩි. සක්මන් කළ ඉවරනවා නම් සක්මන් කළා භාවනා කරා. පටන් ගත්ත බිම්බි බැගලම් බිම්බි බැගලීම කරා. ඒ විදිහට මේ අදාළ කරුණු ටික සම්පාදනය කිරීම තමයි ඒක සඳහා සාතික කරගන්න තියෙන ක්‍රමය. සර්වචන් වහන්සේ පවා සඳහන් කළා තියෙනවා. එහෙම කැපි නැවත ආපසු නොයනා මට්ටමේ වෙනසක් සිද්ධ වුණා නම් ඒ දේ වෙච්ච නොවෙච්ච බව දැනගන්න පුළුවන් ඉන්නේ ඇසුරෙන් පමණයි. යා කියන දේෙන්වත් හිතන දේෙන්වත් පතන දේකට නෙවෙයි. ඒත් බොහෝ කල්ලාසු කිරීමක්. නිසා යම් කිසි කෙනෙකුට භාවනාවේ හොඳ අත්දැකීමක් ලැබුණොත් ඒ ගුරුවරයා තීන්දුව කරන්නේ මෙයාට අත්දැකීම ලැබුණාද කියලා මේ report එකෙන් නෙවෙයි. ඒ report එකේ පස්සේ කෙනෙක් නැවත නැවත කරලා මට විස්තර කරන්න කියලා. මම දන්න සමහර ගුරුවරු කියනවා අවුරුදු දෙකක්වත් මගේ යටතේ ඇස් බැල්මේ ඉන්න ඕනේ මට කියන්න මෙයාට ඇත්තට වෙනසක් වෙලා තියෙනවා කියලා. තව සමහරු කියනවා මට මාස 3ක්වත් ඇස් බැල්මේ ඉන්න ඕනේ. එතක හැසිරීමේ ස්වරූපේ වෙනසක් වෙලා තියෙනවා. දැන් මේ අහන්නේ Taman Tamanගෙන් අහන එක. ඒ ওই දෙකටම පාවිච්චි කරන්නේ ඒ විචි අත්දැකීම නැවත නැවත සිද්ධ වෙනවනම් ඒකෙන් පමණයි දැනගන්න පුළුවන්නේ ස්ථිර වෙනසක් වෙලා තියෙනවා. නැත්නම් ඒක తాවකාලික පොඩි වෙනසක් විතරයි. කෙසේ නමුත් මේකෙන් ඇති වෙන උනන්දුව අදිෂ්ඨාන ශක්තිය යෝග ජීවිතයේ ඉදිරියට ලොකු තල්ලුවක්. ඒක නිසා මන්දෝත්සහය වෙන්නේ නැතුව තාම හම්බුනේ නැති වුණාට හේතු සම්පාදනය නිතරම ප්‍රයෝගශීලීව කරන්න හැබැයි වරහන් ඇතුළේ ලියා ගන්න ඵල අපේක්ෂාවකින් තොරව. මට මේක ලැබේවා කියන හැඟීමකින් තොරව මොකද ඒ ඵල අපේක්ෂාව ටිකක් පහත් එක. ටිකක් තුච්ච එක. නොසලකී යුක්තක නිසා හේතු සම්පාදනය කරන ඵල අපේක්ෂාවකින් තොරව ඒකම භවනා ජීවිතයට උනන්දුවක් වෙනවා. ආඩම්බරයක් වෙනවා. තෙදක් වෙනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සැඟව සිටි ඒ හොරා දුටුවෙමි. බව හදන හොරා නැවත නොයනු ඇත. ඇස කරා නාසය දිව ශරීරය නුඹ වසංගයටගත් බවද දැනගතිමි. නැවත සිත නුඹට පසින්දුරන් වශී කළ නොහැක. නුඹ අටවපු මර උගුලේ දැන් අප ක්‍රියා නොකරන්නෙමි. අද ඔවුන්ට විශ්‍රාම දී ඇත. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කොට වදාළ ඒ නාම රූප පරිච්ඡේද ඥාණය විදර්ශනා භාවනාවේදී හොඳින් වැටහුණි. වේදනා කැක්කුම් දුරුකොට භාවනා කරන්නෙමි. සියලු ධර්මයන් භාවනාවේදී අවබෝධ කළ හැකි බවයි මට වැටහෙන්නේ. එය නිවැරදිද ස්වාමීන් වහන්සේ? ඇත්තටම අපි වැඩි කරන්න සීල ධර්ම අවබෝධ කරන්න ඕනේ ඒක පිටිපස්සෙන් දාලා හැංගීමක් වෙන ඇති වෙනකොටම සියල්ල අවබෝධ කරන්න සරුවඥ වෙන්න ඕනේ. ඒක අවශ්‍ය කරන්නේ මෙන්න මෙව්වා කෙලස් ධර්ම මෙව්වා කුසලතා ෂටගති මායාවී ගති චපල ගති කියලා අවබෝධ කරාට පස්සේ ඊට වැසිච්චර බරපතල නෑ වැඩේ. ඒ නිසා බුදුචාන් වහන්සේ ඉගැන්වීමේදී සියලු කෙසෙල් කෙලෙස් ඉවත් කිරීමක් කතා කරන්නේ මේ වැඩේට ඇති වෙන්න කෙලෙස් ඉවත් කරගත්තට පස්සේ හරි. දැන් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලකුණු 33 ගත්ත ගමන් පාස් කියනවනේ. 66ක් පේල්නේ ඒතකොට. 67ක් පේල් තියෙද්දිත් පාස් කියනවා. 50 වෙනපු ගමන් සම්මාන දෙනවා. 70 වෙනපු ගමන් ඩික්ටින්ෂන් එකක් දෙනවා. තව ලකුණු 30ක් ලැබිලා නැහැ. කිසිම වෙලාවක ලකුණු 100 100 ගන්න ඕනේ නැහැ. අන්දර දැන් නම් ලකුණු ක්‍රමය ඕකද මන් දන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඕක තමයි තිබුණේ. ඒ නිසා මම මම ඉස්කෝලේ යන කාලේ මම අමු මැට්ටා. මට මොනම අධ්‍යාපනයක්වත් හරියන්නේ මට විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳ හරි ද්වේෂයක් තියෙනවා මම මේ සුන්දර ළමා ජීවිතේ මේ හතරස් කරන්න හදනවා. දැන් වුණත් මට ඒක තියෙනවා. ඉතින් ඒ නිසා මම පළවෙනි විභාගේ පාස් කළා. SSCද මොකක්ද නේ GCPE. ඉතින් ගෙදර ආවට පස්සේ ඔක්කොම අප්පුඩි ගාවා ඉතින් වෙන දෙයක් වෙන්න දැන් නැහැ නේ. උඹ ඉතින් ඔකරු විදිහට මදයි ඔය කියලා. ඊට පස්සේ දෙවෙනි සැරේ කරපන් කිව්වා. මට ඉරේ දානවට අමාරුයි. දවස් රුපියල් 80ක් ගෙවන්න ඕනේ දෙවෙනි සැරේට ගන්න. මං කෝක රටට කීමේ අරමුදලට දෙන්න කියලා. නෑ නෑ උඹට වැඩක් නැහැ නේ උඹ කරපන් කිව්වා. කීලි වෙලා මේ පුංචය හලි දීලා කිව්වා පොඩි මලක පාස් වෙන්න ඕනේ නැහැ. පායන්න තිබුණොත් ඇති කිව්වා. පායන්න විතරක් තිබුණොත් ඇති කිව්වා. මොකද පුංචාට ඉගෙන ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කරන්න ගියාම මගේ ප්‍රධානම අරමුණ තමයි ලකුණු 33. මගේ කවදාකවත් ලකුණු 50 ගැන අපේක්ෂාවක් නැහැ. ලකුණු 70 හීනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලකුණු 33 හම්බෙච්චාම මට වෙන්නේ ඔක්කොම දන්නවා. ඒ විෂය පිළිබඳ ඔක්කොම දන්නවා. උන් දැනුයි දන්නේ ලකුණු 33 කියලා කියන්නේ තුනෙන් එකයි. බුදුචානන්ද කියනවා රහත් වෙන්න ඒ වගේ තමයි 100ක් ලකුණු ගන්න ඕනේ නැහැ. ඔය සදාචාරවාදියා හැම වෙලාවෙම හිතනවා 100ක් අංග සම්පූර්ණ වෙන්න. මූලධර්මවාදියා ප්‍රතිසංශෝධනවාදියා මේක කටු කොහලක් කරගෙන තියෙනවා සියල්ල සම්පූර්ණ කරන්න සරුවඥන් වහන්සේවත් අපේක්ෂා කරන්නේ නැහැ. සරුවඥන් අඳුරගන්නේ මේ රත්තරන් මේ අසුචි කියලා දන්නවනම් එච්චරයි දෙකම එක වගේ රතු පාටයි. මේක කහ පාටයි. එකක් ගඳයි එකක් කටිනවා. අපි දැන් මෙතෙක්කල් දෙක අනාගන්නේ තිබුණේ. අත්තරන් සහ අසුචි මේ දෙක දන්නවනම් එච්චරයි. නිසා කේසි කියල්ල කෙලෙස් සමාන කිරීම කියන එක මූලධර්මවාදීන්ගේ කතාවක්. එහෙම නැත්නම් කියන සදාචාරවාදීන්ගේ කතාවක්. නැත්නම් ප්‍රතිසංසුද්‍රවාදීන්ගේ කතාව භාවනා කරන එකේ කතාවක් නෙවෙයි. භාවනා කරන එකට තියෙන්නේ කෙලෙස් අඩුවීමක් අරිඹුවකින් හරි වෙනවනම් දශම ස්ථානකින් හරි වෙනවනම් කරගෙන කරගෙන යන්න අන්තිමට මේක කලාවකට වැටෙනවා. ඒකට අංග සම්පූර්ණ කෙලෙස් කරන්න ඕන කමක් නැහැ. ඊට වැඩිය මට අද අඩුයි. අදට වැඩිය මට හිත අඩුයි කියන මේ ගෙවා දැමීමේ මේ කලාව පුරුදු වුණාට පස්සේ අන්තිමට ඒක විනෝදාංශයක් ඊට පස්සේ වෙලා කරන කෙලෙස් ටිකක් එකතු කරන්න නැත්තම් දැන් ආයෙසට පොඩ්ඩක් බලන්න දැන් කොහොමද කියලා හිතන්නේ. කක්ක ටිකක් ගා ගන්නකොට වැඩි වැඩි මහල් වයසට ගියාට පස්සේ කක්ක ගන්න අමාරුනේ පොඩි කාලේ කක්ක ගාගත්තා ඊට පස්සේ වැඩි මහල් වුණාද කක්ක ටිකක් ගාගත්තට පස්සේ හිතනවා නිකන් දැන් කක්ක ටිකක් ආය අත ගාලා බලන්න ඕනේ එනසර රබර් ග්ලව් එකක් දාලා කක්ක ටිකක් අත ගන්න මට මතකයි මම භාවනා කරන ඉඳලා ඉවරලා අදිසි මට එන ජොලියක් ගිහිල්ලා දැන් ඉතින් හරි හරි ඔක්කොම කියන්නේ ලොකු සංසය ගාවට ගියා ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි භාවනා කරනකොට මොන විදිහෙන්වත් මට පුදුම සතුටක් ඒ කියන්නේ දැන් ඉතින් බුදු වෙලා. බුදුහාමද කිව්වා එහෙම වෙච්ච වෙලාවට රාගේ පොඩ්ඩක් දාලා බලන්න කිව්වා. මට උඩ ගියා මේ පරණ හාමුදුරු කෙනෙක් මේ මේ පැවිදි වෙච්ච ගමන් මට කියනවා නිකලස් මනසකට රාගේ ටිකක් දාලා බලන්න. මට කියනවා මේක නිකන් මේ එල්ල ගහලා යන වැඩක් නේ කියලා. ආයෙසරක් ඇහුව ලොකු සන්නේ නෑ නේ එහෙම හිතන වෙලාවට රාගේ ටිකක් දාලා බලන්න. පස්සේ අනිත් දවසේ ගිහලාදී මම කරපොදේ ඉතින් තියෙනවානේ අපේ ඊලන්දාරේ හිතේ ඉතින් රාග අරමුණු තියෙනවා කල්පනා තියෙන හුතුවට භාවනා කරලා දැන් ෆුල් සුද්ධ වෙච්චලාවේ දාපු ගමන් ෆුල් කලර් 3D වලින් පෙනුන රාගය ටික වෙලා ගියන් බ්ලැක් ඇන්ඩ් වයිට් උනා ඊට පස්සේ බ්ලර් උනා මෙලයි ඊට පස්සේ රාගය තමයි මොකද ප්‍රශ්නේ එහෙම දිවිලා ගියා නිකන් තැම්බෙච්ච පිපිඤ්ඤ කැලක් වගේ පස්සේ මම ලොකු සාංශට ගිහිල්ලා කිව්වා වෙනදනම් සාංශ මේ රාගේ ලුණු මිරිසගේ පොඩ්ඩක් ගෑවිච්ච ගමන් කෙල වෙලාම යනවනේ. දැන් මේක නෑ 3D පේනවා, colored පේනවා. හැබැයි පසුබිමේ කෙලස් නැති නිසා වෙවෙන්නේ නෑ. ඊට පස්සේ ඒක black and white වෙලා blur වෙලා යනවා. ඒක තමයි නම කෙලස් නෑ කියලා උදම්මන දෙක නෙමෙයි වැඩේ. ඒ විලා කෙලස් ටිකක් දාලා බලපන්. බය වෙන්න දෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියනවා අතේතු වල නැත්නම් වසභාජනෙට අත දාන්න බයින්න දෙපයි කියලා. අස අතේ තුවාල තිබුණොත් තමයි වස අත දිගේ යන්නේ. පාණිනා විසං නාන් වාගමේති පාණිනා වනිනාස අතේ තුවාලයක් නැත්නම් වසභාජනේ අත දැම්මට වස අදිගන්න අදින්නේ නැහැ. අපි ගමේ කතාවල් තියෙනවා පිටේ මීමා පිටි වනේ තියෙන මීමා තමයි පඳුරට බයයි. පිටි වමේ තියෙන මීමා කඳුරට රිංගන බයයි. පිටි වනයක් නැත්නම් උපඳුරට රිංගනවා. නිසා කෙලෙස් වලින් දුරවන් කරන්න ඕන කමක් නැහැ. දැන් කෙලෙස් කෙලෙස්ව දාන්නවා. අතගාව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ වගේ වෙනකොට පොඩ්ඩක් ටිකක් ඒ වගේ වෙලාවට ගන්න රාගේ පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕනේ නිකන් දිදාලෙක වගේ දාලා. මාත්තුවට ගන්න නිකන් මං කියන්නේ ප්‍රතිවාපයකට වගේ ද්වේෂය ටිකක් තියෙන්න ඕනේ. මෝඩකම් හරි තකතිරුකම් ටිකක් තියෙනවා. ඒක දාලා බලන එකයි තියෙන්නේ. කොහොමද වැඩ කරන්නේ බඹර වැල්ලි ගැහුවත් කරකිනවද? නැත්තම් ඒකට රාග එනවද කියලා. මං හිතන්නේ මම කවුරුවක්වත් මේ මං කියන දේ නම් බනකට කියයි කියලා. මට සැකයක් තියෙනවා මං දන්නේ මට හිතෙනවා එහෙම කියලා. මං කවදාකවත් ලොකු සාන්තිකෙන් අපේක්ෂා කරුවේ නැහැ අර වගේ වෙලාවට රාගෙ ටිකක් දාලා බලපන් කියන කතාව. මම ඕගොල්ලන්ට ෆුල් ලයිසන් එකක් දෙනවා. ඔය ජීවිතේ හම්බෙන ඕන කෙලෙසකට කිසියකට බය වෙන්න එපා. බලන්න පසුබිම තියෙන කෙලෙස් පසුබිමක් නම් ඕගොල්ලෝ අහුවෙනවා. ඕගොල්ලෝ ඉන්නේ තේදවත් පසුබිම කරන මේ කෙලෙස් දෙයක් ඕ කියලා හිතන. ඔබට පුළුවන් නාඩගම් වන්නට මම කවුද ගණන් ගන්නේ? ඒකෙන්ම තමයි දැනගන්න පුළුවන් මේ ඉදිරියට එන දේවල් වලට බය වෙලා බෑ ඉදිරියට එන දේවල් මොන දීලා බලන්න අපි ළඟ දන්නේ නැති තෙද දන්නේ නැති කුසලතා දන්නේ නැති උපනිෂේ සම්පatti කන්දක් තියෙනවා බය වුණොත් බල්ලා වුණත් එළවලව කරනවා. දුවන්න ගත්තොත් බල්ලා වුණත් එළවලව කරනවා. නතරලා බලන්න මොකක් කරනවද? එක සැරයක් ආයි එච්චරයි. ඒ නිසා මේ වගේ වෙලාවට ටිකක් ප්‍රතිවාපයට වගේ රාගේ පොඩ්ඩක් දාලා බලන්න, ද්වේෂේ පොඩ්ඩක් දාලා බලන්න, මෝහේ පොඩ්ඩක් දාලා බලන්න. අන්න එතකොට බලත හැකි ඇත්තටම මම මේ නිකන් හිත රංගගෙන, බය කරගෙන, සදාචාරයට යට කරගෙන දෙන්නේ. නැත්තම් කෙලෙස් විශේෂ මට වෙන්දට වැඩිය පිටියට බහලා වැඩ කරන්න පුළුවන්ද කියලා ඉමුනයිස් කරලා තියෙනවා නම් විස බීජ පැත්තට ගියාට ප්‍රශ්නයක් නැහැ. වැක්සින් එක දීලා තියෙනවා නම් විස බීජ තියෙන තැනකට ගියාට ප්‍රශ්නයක් නැහැ. අරුවචනාසිකේ ශාසනය මේ වගේ තෙද ගැනීමක් තියෙනවා. ගර්ථ ස්වාමින් වහන්සේ මේ ජීවිතයේ පළමු වතාවට ආරණ්‍යක භාවනාවකට ආමි. ඒ මා ලැබූ දුර්ලභ අවස්ථාවකි. ඔබ වහන්සේගේ උපදෙස් මත සක්මන් භාවනාවට උදාහට ගිය විට එම සක්මන් මළු දුටු ඉගස මාහට සැනකින් මතක් වූයේ වරාන් ඇතුලේ පාසල් කාලයේ මල්ල ක්‍රීඩා කළ හේයින් ක්‍රීඩා පිටියක මන් තීරුසේය. වරාන් ඇතුලේ තියෙන ලැබ් කියලා මා හොඳින් අවට නැරඹුවා බුදුගෙට ගොස් එක බුදුන් වැන්දා දෙක මළු ඇමදුවා තුන හොඳින් හුස්මක් අරන් පිට කළා තරඟට අවතීර්ණ වූ බවක් හැඟුණා මා පුහුණු කරුව ආරම්භය දෙන වෙඩිල්ල පත්තු කළ බව හැඟුණා වමක් තිබෙනවාද දකුණු කකුල තිබෙනවාද යන හැඟීමෙන් තදින්ද සුමටවද බොහෝ සෙමින්ද වේගවත්වද පාවසනවා තබනවා සිහියෙන් එක අරමුණකින් පසුවා එවිට මා දැසින් කඳුළු වැగిරෙන බවද දැනුනි සිත බරකින් මිදෙනවා සේම මහා සෑල්ලු ගතියක් කයේ තද ගතියද නැති විය යන බව දැනුනි දසවන් තුරට තෙරවනගේ ගාතාව සජ්ජායන වන බවක් ඇසුනි. පරාණත්වේ තියෙනවා 2014 4:09 උදේ. 8:30ට පමණය. පළමුවන ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ පැවසූ පරිදි ඇතින්නී සිල් මාතාවගේ දහම් දේශනය ග්‍රහණය කරගෙන ගොඩ ගියාසේ මාහටද හැකි බව හැඟියයි. මට අනුකම්පාවෙන් පිටක් වන්න. එක කොපමණ කාලයක් සක්මන් භාවනාව කළ යුතුද? එය කරන අතරතුරම ආනාපාන භාවනාවත් වැඩි හැකිද? ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝාෂ ප්‍රාර්ථනීය බෝධිකින් අමාමා නිවන් සැනසීම ලැබෙත්වා. අපි කොච්චර සත්මාල් ප්‍රාසාද හැදුවත් කොච්චර නගර හැදුවත් ඒ හිස්බිමේ තමයි සතුට තියෙන්නේ. මොනවාක්වත් නැති හිස්බිම වැලිතලාව කියලා කියන්නේ අපේ දියුණු මානසික සංකේතය. මම නිතර කියනවා මේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ කරුණාකල ගෘහ නිර්මාණයට සක්මනක් ඇතුල් කරන්න. ඒක අපේ වයසට ගිය දෙමාපියන් කරන ලොකු ගෞරවයක්. පොඩි දරුවන්ට සක්මන් බහනව ගන්න තියෙන ලොකු ගෞරවයක්. ඊතරක පිටිපස්සේ සක්මනක් හදාගන්න. ඒක ලොකු තරමට සුඛෝපභෝගී. ඒකට ගියාට පස්සේ මොනවත් නැතිකම තමයි ප්‍රධානම ලාභය. මුන් සක්මන් බහන ඉතාම ගැඹුරින් විස්තර කරනවා තියෙනවා. කෙටියෙන් විස්තර කරන වෙලාවට මම කියන්නේ පිනිපා වඩ පිට සක්මන් කොඩ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි ලක්මන කියන්නේ. මොනම ටෙක්නිකල් කාරණාවක් ඕනේ නැහැ. මොනම ෆෝමියුලාවක් ඕනෙත් නැහැ. මොනම අරමුණක් ඕනෙත් නැහැ. පොළවේ ඇවිදින්න සෙලෙප්පු සපත්තු නැතුව. එච්චරයි. පුදුම සතුටක් තියෙන පුදුමාකාර මහී පොළොව මහී කාන්තාවත් එක්ක මේ පොළොව ගැටෙනකොට පොළොමයි කාන්තාව සැනසෙනවා. අපේ කකුල් වලට පූර්ණ සම්බාහනයක් හම්බ වෙනවා. ලෙඩ රෝග නැති වෙනවා. සමහර දේනෝ අතේ බරක් නැතුව සමබරව පොළොවේ ඇවිදිනකොට මීට වැඩි ආශ්චර්ය ධර්මයක් ලෝකේ තියෙනවා. අපි කොයි වෙලාවෙත් මොනවා හරි බරක් එල්ලා ගන්න ඇවිදින්නේ. මොනවා හරි කරේ ගහගන්න ඇවිදින්නේ. දෑතේ මොනවත් නැතුව සමබරව පොළොවේ ඇවිදිනවා නම් උටටි ආශ්චර්යයක් නැහැ. ඒක නිසා සක්මන් භාවනා හෝ පරියංග භාවනා පිළිබඳව මූලික උපදේශ පන්ති නැවතත් කියවන්න පුළුවන් තරම් එක සරලව ඉදිරිපත් කරලා දින අනවශ්‍ය සංකරදා දාගන්න එපා. අනවශ්‍ය විදිහට මේක ගැඹුරු කරගන්න යන්නේ පුළුවන් තරම් සරල කරන්න. මම මේ නිවන සරල කරන්නවක් සද්ධර්මයේ සරල කරන්නත් හදනව නෙවෙයි. අපේ හිත සතුටින් බාරගත්තේ නැත්නම් මේක කටු කොහලක්. ඉස්සල්ලාම හිත යාලු කරගන්න. හිත හාද කරගන්න. මේ වැඩේට යොදව ගන්න බැරි නම් අපි කියලා දෙනකොටත් අනුන්ට කියලා දෙන්නේ පැංගිදි දෙයක් ඇඹුලක් <clears throat> කටුකොහලක් සතුටින් භාවනා කරව සක්මන් කරපු ගමන් සුදුට කියන්න තියෙන්නේ මේක මිනිස්සයාට හම්බෙච්ච මනසට දෙපාර හතයි කියලා කියන්නේ. කකුල් දෙකෙන් ඇවිදලා යන්න පුළුවන්. ඒක කරනවා නම් ওই භාවනා කිරීමෙන් නිදිමත කොන්දේ අමාරු ඉඳගෙන ඉන්න බෑ දන්නේ නැහැ කියන මේ බරපතල භාවනාවට පිවිසීමන තියෙන බාධක සියල්ලම කඩලා යනවා සක්මනක් කරන. අක්මන කරන කාටවත් බැරි කමක් නැහැ. නමුත් මට පැහැදිලිවම කියත හැකි අපේ ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන ස්වර්ණමය යුගයේ සම්පූර්ණම කාබාසිනිය වුණේ අපි සක්මන අමතක කරපු නිසායි. සිංහලයා එදා ඒ ජීවිභූතිය කරන කාලේ අදපු සක්මන් අද කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ තියෙනවා රහතන් වහන්සේලා හිටපු ස්ථානවල. අද එක සක්මනක් ඒ විදිහට හදන්න බෑ. ඒ තරම් ගල් වලින් හදලා තියෙන්නේ උස් බිම් වල ඒ සක්මනකට පුදුමාකාර වියදමක් කරලා තියෙනවා. ඉතින් බේන තියෙනවා පැහැදිලිවම මේ බිමේ රහතන් වහන්සේලා වැඩ හිටියයි කියලා. මේ ළඟදී මම දැක්කා බුදු සරණ පත්‍රයේ පන්සලකට තිබිය යුතු අත්‍යවශ්‍ය අංග මොනවාද කියලා. ලවුඩ් ස්පීකර් සෙට් එකක් කාන්ටාර කුළුණක් විශාල බෝධි ප්‍රාකාරයක් අනිවාර්යයි සක්මනක් ලයිස්ට් නැහැ භාවනා ශාලාවක් ලයිස්ට් වෙත් නැහැ ඔන්න පන්සලට වෙච්ච දේ ඉතින් ගෙවල් වල කොහෙද දක්මන් කරන්නේ ඉතින් සම කවදා හරි මතක තියාගන්න නැවත සිංහල නැගිටින දවසක් එනවා කවදා හරි සිංහලයාගේ ඒ ශ්‍රීභූති නැගිටින දවසක් එනවා නම් එදාට සිංහලයා ලෝකයට කියනවා අපි නැගිටේ සක්මණෙන් කියලා පරියන්කෙන් නෙවෙයි කියලා. ඒකෙදි නිසන්වණයට විශාල තැනක් හම්බ වෙනවා. මොකද නිසන්වණේ අවුරුදු 45ක් මේ වෙනකොට මේ සක්මණ ඉස්සරහට ගේන්නේ. නැත්නම් සක්මණේ මිනිස්සුන්ට භාවනා පුරුදු කරන බුදුමාකාර ප්‍රයත්නයක් කරලා තියෙනවා. ලොකු ශාමින්නාංශගේ පොත්වල කියන කියන වචන වල පේන්න තියෙනවා කොච්චරක් අමාරු වෙනද මේ සක්මන් භාවනාව මනුස්සයාට කැත නැතුව ඉදිරිපත් කරන්නේ. අද ලෝකේ ඕනම භාවනා මධ්‍යස්ථානට යන්න නිසන් වලින් තමයි සක්මන් අඳුරගලා තියෙන්නේ. ඒක නිසා කවර හරි කවුරු හරි සක්මණේ වටිනාකම දැනගත්තා නම් ඒක දීර්ඝ ගමනකට ආරම්භයක් ලැබුවයි කියලා කියන්න පුළුවන්. යට කවදාකවත් චෝදනා කරන්න බෑ. මේ ඊට පස්සේ මට හිතවිලි ප්‍රශ්නයක් ආවා. කොන්දේමාරු ප්‍රශ්නයක් ආවා. නිදිමත ප්‍රශ්නයක් ආ මොකක්වත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ සක්මන් කිරීම අපරාධ කාලීනාස්තියක් කියන අදහසකින් සිංහලයා ගත කරා. ඒ නිසා සක්මනට ඒ නිසි ගෞරවය දෙනවා නම් පරියන්කයට පූර්වක්‍ෘතියක් කරගන්නවා නම් මේ කිසි කෙනෙකුට කියන්න හම් වෙන්නේ අපිට සක්මන් කරන්න වෙලාවක් නැහැ තැනක් නැහැ කියන කතා කියන්න වෙන්නේ. මොකද ඒක තැන හදාගත හැකි මේ ලෝකයා හැමදාම රෑ 11 දාලා යනකම් පිස්සු කියලා කියලා පාටි කරනවා. උදේ පාන්දර හැම එකම මරනින්දනේ. යෝගාවචර කරණ තියෙන 11ට නෙමෙයි 10ට 9ට බුදිය ගන්න. පාන්දර නැගිටින්නේ. නැගිටරදී මේ ලෝකයා ගොරෑද ඇද බුදින වෙලාවේ ලක්මන් කරා. දවස මුල් සම්පූර්ණ ප්‍රබෝධමත් වෙනවා. ඊට පස්සේ දවස පුරාම සැලසුම් ටික ඔක්කොම වෙලාදි කරනට පස්සේ දවස නිකන් වයින් කරපොන් කිකවේ කරතයි. නිසා සක්මන සිරුම් ගත්තා නම් මම හිතනවා අපේ වැඩමුළුවේ ප්‍රධානම ජයග්‍රහණයට සාර්ථකත්වයේ ලකුණක් තමයි හැම කෙනෙක්ම මේක දුවට හිතේ තියාන gedර යන්න භාවනාව කියලා කියන්නේ අත් දෙක අතක් පිට අතක් තියාගෙන ඉඳගෙන ඉන්න එකම නෙවෙයි මූලික උපදේශ පන්තියේ සක්මන කරලා කරන්න එතකොට ඔන්න තමයි තේරෙයි නිසරණෝනේ ඇවිල්ලා කරපු භාවනා වැඩමුළුවේ වෙනස ගෞණීය ස්වාමින් වහන්සේ අද නොවේ එක කලින් දවසක සිදු වූ දෙයකී ආනාපාන සති භාවනාව කරගෙන යද්දී හුස්ම සියුම් වී නැතිව ගොස් උඩ පාවුනා වගේ දැනුණා. මේ පහදා දෙන්න. සමා වෙන්න පහදා දෙන්න සේක්වා. බොහෝ වේලාවක් සිතවිලිද නැතිව ගියා. දෙක නාම රූප නිරෝධය යනු මේද. ඔබ වහන්සේට නිර්වාණය සඳහා මේ පින උපනිශ්‍රේ වේවා. මේ වගේ පහසු වෙන නිසා සහැල්ලු වෙන නිසා උඩ යන්නේ ඉස්සල්ලා ආනපනේ කොහොමද මේකේ පහසු වුණාට පස්සේ උඩ ගියාට පස්සේ සහැල් වුණාට පස්සේ ආනාපානෙ කොහොමද කියලා කිව්වොත් නම් මට උත්තර දෙන්න පුළුවන්. මේ ආනාපාන භාවනා ගැන වග විභාගය මොකුත් නැතුව මේ ಭಾರತೀಯ හම්බෙච්ච අර මිනිහයි මේ මිනිහයි ගැන කතා කරාට මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. මූල කර්මස්ථානට සාපේක්ෂව කටයුතු ඉදිරිපත් වෙන්නේ නැත්නම් තේමාවක් මට මොනවාක් කොන්තේ නැහැ මේ කරන බහූබූත දේවල්. නිසා මොනම දෙයක් වුණත් භාවනාදී වෙන්න පුළුවන් වෙන්න ඉස්සෙල්ලා ආනපානෙ මෙහෙමයි. උනාට පස්සේ ආනපානෙ මෙහෙමයි කියලා මේ දෙක හරහා බලපු ගමන් චීන කන්නඩි දැම්මා වගේ මේ වෙච්ච දේ කියතයි. එමුතු මම මේ පාරේ යනකොට වගේ එකපාර ඩෝං ගාලා මට පහසුකමක් ආවා ඩෝං ගාලා මං උඩ ගියා ඩෝං ගාලා මට නිල් පාටක් දැක්කා ඩෝං ගාලා මට කහ පාටක් දැක්කා කියුවට මට කියදැයි අංගොඩට 134 බත් එකේ තියෙන්නේ අන්නේ අණ්ඩ පිස්සු මෙච්චර කියලා තියෙද්දිත් පිස්සු අනේ මට මේ සමා වෙන්න ඕනේ මේ කියපන්න සැර මම බලිනවා නන් නෙවෙයි. ප්‍රාණ සමා වෙන්න ඕනේ. මේක මම හිතන්නේ තවත් පොඩක් තියෙනවා ඒකේ. ආශ්වාස ප්‍රශ්වාස හැපෙන තැන බලාගෙන හිටියා. හුස්ම ගොරෝසුවට දැනී පසුව සියුම්මි නැතිවම ගියා. ගැස්සීමක් වගේ වුණා. ඒ නාම රූප නිරෝධයද. මේ ස්වාමින් වහන්සේ නාම රූප නිරෝධය පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිවන් සුවයක් වේවා. පැහැදීම ඇත්තටම කරන්න පුළුවන්. Tamande මේ විදිහට ගැස්සී වුණාට පස්සේ, සියුම් වුණාට පස්සේ ඉස්සලා තිබුණු ආනාපානයේ විපරිණාමය වෙනස් වීම මොන විදිහටද දැනුනේ. මේ කතාව පුළුවන් තරම් මේ ආනාපානට සාපේක්ෂව විස්තර කරනවා නම් ඉදිරි ගමනක් කියනවා. යන්න පාරක් තියෙනවා. මොකද වෙන හැම දෙයක්ම මැන මැන කිර කිර බාහිර දේවල් ගන්න ගියොත් මේ අනිශ්චිත සංඥාව නිශ්චිත කරගන්න හදනවා අනිච්ච සංඥා නිච්ච සංඥා කරන ආනාපාන කුණාන ඒ නිසා ඒ බුරුමේදී සමාහලට කියනවා බුපිම්බි මැකිලිමේ පටන් අර ගන්නවනම් නැත්නම් ආනාපානෙන් පටන් ගන්නවනම් ආනාපාන සංසිඳුන කියන්නේ සෝවන් කියලා හිතාගන්න ආනාපාන කියන්නේ දුක ආනාපානේ සම්පූර්ණ ගෙවුණා ඉවරණා කියලා කියන්නේ සෝවන් අතරමඟදී හම්බෙන මොනවා කතා කරුවත් ඒ නතර වීමට බාධා නිසා යුවගෙන නතර කරගෙන මග තියෙන හැතැම්ම කණුවට වැඳ වැඳ ඉන්නේ වැඳ වැඳ ඉන්න යන්න එපා. එතකොට ගමනට බාධායි. හැතැම්ම කන පහුවෙන බව දැනගෙන ගමන කරගන්න. ගමන කරනවා කියල කියන්නේ මේ දේ ඇති වෙන අතරමැද මතුවෙන සාධක බාධක සඳහා නිසා තමන් කරගෙන යන ආනාපාන මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ කියන එක දිගුවට කියන්නේ යන්න පුළුවන් නම් මේක නාම රූප නිරෝධය වෙච්චාම මොකක් මොකක් වුණාම ඒක එකක් අල්ලන්න හදනවයි කියලා කියන්නේම නිච්ච සංඥාවක් ඇති කරගන්න හදනවා නැත්නම් මාන්නකාරකමක් ඔළුවට දාගන්න හදනවා. ඉදිරිය ගිහිල්ලා කියන්න එපා හෙට දැන් දුව කතා කරුවට පස්සේ ඉබ්බ දන්නේ මට නාම රූප නිරෝධය වුණා හරි මගුලක් උනේ. උඹලට කොහෙද ඉච්චර කතාව උඹලා දන් දීලත් නැහැ උඹලට තේරෙන්නෙත් නැහැ කියලා දැන් ඇති ගෙදර ගිහිල්ලා කියන්න හදනවා. මේක මේ ධම්මජීව හැමදෙත් ඔව් කිව්වා. ස්ටේෂන් මාස්ටරුත් කිව්වා ඌ කියලා. ඉතින් ආ හරි වෙයි. පව් අපා කරුණා කළා කෙලෙස් ඉවර වීම බලන්න මේ අලුතෙන් හම්බෙන දේවල් නෙවෙයි ඉවර කරන හරිය ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත නිරෝධ වෙන පැත්ත අස්වස් වෙන පැත්ත කතා කරනවා මිසක් මේ අලුතෙන් එන්නේ නෑදෑවේ සිටට ගන්න ගත්තොත් ඉස්සලාපු කන තීදි පස්සේ ආපු අඟලොක් කරගත්ත වෙනවා අපි එන්නේ පරණ තියෙන කනත් එක වැඩේ කරගෙන යන් කියන එකයි කියන්නේ දත්තර ස්වාමින් වහන්සේ 9 සිට 10 තෙක් උදේ සක්මන් භාවනාවට ගොස් මුල් වතාවක් කිරීමෙන් පසු සක්මන් තීරුවට පිවිසුණෙමි. ඍජුකර කය දෑත් බඳ පපුව ඉදිරියේ ටික දුරක් යන විට මා පමණක් සිටන විට වම දකුණ යනුවෙන් 100න් සක්මන් කළෙමි. සුදුමෙලි වූ කාන්තාවක් කළු ඉන්ද්‍රියාව නැති මාදියා බලා සිටියා. ඒ ගණන් නොගෙන ඉදිරියට පියමැන්නා. සිත සංසුන් වූවා. කයේ බරගතිය නැති වූවා. මව්වෙන් බාධා ආවා. මැස්සෝ මොහොනේ වැව්වා. ඒ ගණන් නොගෙන දෑත් නොසලවා පෑම මාරු නොකර ඍජුව පියවර තැබුවා. දුටු දේ එමටයි. සිත සංසුන් ඉදිරි ජීවිතයේ සෝදායක බව වැටහෙයි. මේ මඟ පෙන්වා දුන් තථාගතයන් වහන්සේටත් මාගේ ගමන් මගේ නිමා වූ ඔබ වහන්සේට চিරාත් කාලයක් මේ කර්තව්‍ය කිරීමට දීර්ඝායු පතමි. නිවන් සුවම ලැබේවා. මේ ප්‍රශ්නේ මේ ඉදිරිපත් කිරීමයි ඉස්සෙල්ලා ඉදිරිපත් කිරීමයි බලනකොට මගදී හම්බෙන දේවල් ලොක්ක කරලා මූලික ඒවා අමතක කරපු චෝදනා මම ඉස්සෙල්ලා ප්‍රශ්න කරනවා. දෙවිපකායේ තියෙන මගදී හම්බෙන දේවල් සියරම විස්තර කරනවා. නමුත් තේමාව කඩාගත්තේ නැහැ. ඒකට කියන්නේ ඉදිකටට නූලක් අරගෙන එනේන මලක් නූලට අමුණගෙන අමුණගෙන අමුණගෙන ගියොත් කොයි මල් ලැබුණොත් අන්තිමට මල් මාලයක් හැදෙනවනේ. මල් මල් ඉවරනට පස්සේ නූල පේන්නේ නැහනේ. ඒ වගේ තමයි සතිය කියන්නේ මේ සියල්ල අමුණන නූඩ. කොයි මල අමුණත් අමුණත් අමුණන්නේ. ලැබෙන ලැබෙන අමුණනවා මිසක් මේක කහ පාටද මේක නිල් පාටද මේක අනම්මනම් මොකුත් ඕනේ ඉනේ නේක අමුණගෙන අමුණගෙන යන එක තමයි යථාභූත ඥාන දර්ශනය කියන පැමිණි දෙයට මූණ දෙන්නේ. මනමන ඉන්න ගියොත් මන්මානය මිනීම බාධා වෙනවා. ඉස්සරහට යනකොට අපි මෙතෙක් කල් කතා කරපු සියල්ලම සම්පප්පලාප භව තේරෙයි. කතා කළ යුත්තක නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ මේක. කතා කළ යුත්ත නම් මේ සතිය දියුණු වෙන කෙලෙස් අඩු වෙන නිවනට යන දේ නම් කතා කරන්න වටිනවා. අද මොනවද කෙරුවේ? අතරමැද හම්බෙන හැම සම්දිස්ථානයක් ගැනම අතුරු පාස් ගැනම හරස්පාරවල් ගැන ඔහි කතා කර කර ඉන්නේ. කවදාකවත් ඉවරක් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට යනකොට තමයි තේරෙන්නේ කතා කරන්න ඕනේ තේමාව, දෙන්න ඕනේ පණිවිඩේ මේක වල්බූත නම් කතා කරන්න තුනිකයි. දන්නවනම් හරියට මේ කියනකොට කෙලස් කැපෙනවා, අඩු වෙනවා, ඡය වෙනවා, වැය වෙනවා. එනම් මතක තියාගන්න බුද්ධ වචනයෙන් තමයි මේ කියවෙන්නේ. කෙලිම කතා කරන්න පුළුවන්. හැබැයි මේ කතා අහන්න කවුරුත් කැමති නැහැ. අන්තිට ඕනේ හැත් බැඳෙන කතා. එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳ කතා. බුදුන්සේ දේශනා කරතේ නැවැත්ම පිළිබඳ කතා. ඉතින් ඒකෝට අසන්නම් අඩු වෙනකොට Tamanට විවේක වෙනවා. ඒ නිසා හොඳට තේරෙයි කල යුතු කතා සහ නොකල යුතු කතා. කල යුතු වැඩ සහ නොකල යුතු වැඩ. හල යුතු පැති, ගත යුතු පැති තේරෙන්න නම් මොකක් හරි තේමාවක් දෙන්න රූප කර්මස්ථානයක් ඒක ඔය හැම බාධාවක සාධකයක් හරහා මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියන්න ආසේ මූල කර්මස්ථානයේ රකින්න ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙනවා. මගදී හම්බෙන දේවල් හීන බලණ්ඩයි මේ පේන හණ්ඩයි අංජනන් අරින්නයි ගියොත් නම් පිටින් පටලැවෙන. හුඟා කල් යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැයක සක්මන් භාවනාවකින් පසු පරයන්ක භාවනාවට වාඩි වීමි. ඔබ වහන්සේ දේශනා කළ ලෙසට ලිහිල්ව කය දෙස බලා සිටීමි. මෙවිට දකුණු ඇසට ලයිට් එළියක් වැදෙනසේ දැනිනේ. මේ වන විට මම ආශ්වාස ප්‍රාශ්වාසයේ සිටීමි. මෙවිටම හදිසියේ යටින් මතුනාසේ එක විටම ලාදලු පාට පරිසරයක් දැනිනේ. පසුව ප්‍රනීත ආකාරයේ තිබූ එම දැනීම දිග වේලාවකට මම අත්ින් දෙමි. තව මොහොතකින් විසිතුරු ටයිල් කැට වැනි පරිසරයක් දුටිමි. මේ වන විටත් සියුම් ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදී සිටි බව නම් කිව යුතුයි. මේ ටයිල් කැට සැනකින් පාට කැලෙන්ඩර් මෙන් පෙරලි පෙරලි ගියේය. බලා සිටියෙමි. මා අවදි වන විටත් ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙමින් තිබින. ස්වාමින් වහන්සේ මේ ගැටලුවක්ද කාරණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා. මිනිස්ලා ප්‍රශ්න දෙකකට ඉස්සලා තිබුණේ කිව්ුණේ තේමාව අමතක කරලා. එකට ඔයකට ඉස්සලා තිබුණේ කියන්නේ තේමාව තියේදී සක්මන. මේකෙදි තියෙන්නේ තේමාව මතක් කරනවා. මට මේ වෙනකොටත් ආනපන වැටෙනවා. මට මේ ආනපන තියේදී තමයි මේ පේන්නේ කියලා හැම වෙලාවෙම මේ මූල කතා ශරීරෙට මූල කර්මත්තාන සම්බන්ධී වෙනවනම් තමන්ට මතක තියාගන්න ආනාපානී ඉන්න තාකල් දැන් ආනාපානෙත් එක්ක ඇසුර පවත්තන තාකල් කිසි පැකිලීමක් නැතුව ගියතගේ හිත දියුණු වෙනවා කියලා. භාවනාව දියුණු වෙනවා කියන්නේ. ආනාපානෙන් පිටපොට යන අතුරු මාර්ග වල යන අතරමඟදී හම්බෙන දේවල් කතා කරන හැම වෙලාවෙදීම සැකයක් ඇති වෙනවා. ඒක නිසා මෙවැනි දෙයකට සැකයකින් වගේ තමයි ලියන්නේ. ඔය පැහැදිලිව කියන්න පුළුවන්. Taman මේක සූචකයක් විදිහට උපමානයක් විදිහට ගන්න ඉතින් යම්ථා ප්‍රත්‍යක්ෂේ කයි ආනාපාන තියෙනවනම් මොන දේ පෙන්වත් භවනා දියුර වෙනවා. ඒක අත්දැකීමට එකතුවක් වෙනවා. එහෙම නැතුව අතන මෙතන තියෙන දේවල් කතා කරන්න ගියාම කෙලවරක් කරගන්න බැරි වැඩක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ගත්ත, ජීවිෂගත්ත මූල කර්මස්ථානයත් එක්ක හැකිතාක් ඍජු අඛණ්ඩ එළඹ පෙළඹ වාසය කරන අසුරක් පවත්තන්න වැඩි කාලයක් යන ඉස්සෙල්ලා තමයි තේරෙනවා කොහොමද මේක එකින් එකට එකින් එකට හැත් පැලි බැඳී යන හැටි. අතුරු මාර්ග වලට යෑම තමයි අපේ අතින් වෙන වැරද්ද. ගර්ථ ස්වාමින් වහන්සේ පරයන්කෙන් සිහෙන් හුස්ම රැල්ල දෙස බලා සිටන විට දකුණු කම්මුල හරහා කම්මුල් පාරක් වැදුනි. බෙල්ල ගැස්සී වම් ඔරෙස දෙසින් දැස් විවර කළ බැලුව විට දුටුවේ දහවල් දාණය රැගෙන උඩහට වඩින ස්වාමින් වහන්සේලාගේ දුර්ලභ දර්ශනයයි. නැවත දැස් සෙමින් වසා ටිකක් වෙලා පසු දැනුනේ වම් පපුවේ ඇතුලේ දිගටි උල්ලූ මස්ගුලියක් සංකෝචනය වන බවයි. එතනින් එහාට තද ගොරෝසු පවුරක් තිබෙන බව හැඟෙයි. එතනින් එහාට ගමනක බඳුද කරුණාවෙන් පිටවන්න. සක්මන් භාවනාවට වඩා කැමැත්තක් ඇත. ඔබ වහන්සේටත් අනෙක් යෝගාවචර භික්ෂුන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය තෙරුවන් සරණයි. මේ වගේ අත්දැකීම් ලැබිච්චාම කන කම්බුලට වදිනවා, පපුව ඇතුලේ හිර වෙනවා. ඒ වෙනතන කම්පණ චංචල වැටෙනකොට ඉදිරි ගමන තමයි මේක කම්මුල ගැන නොතකා, අපෝයයි නොතකා මේ වැදීම පහර සංකෝචනය, තදවීම, උණුසුම සිසිල් ආදී භාව ලක්ෂණ පමණක් දකින්න පුළුවන් නම් ශරීරාංග ගැන කතා නොකර ඒක තමයි දියුණුව කියන්නේ. ඉතලා අපේ මේ ශරීරේ තියෙන ආශාව නිසා කම්බුලට ගැහුවා වගේ, බිල්ල හරහා ගියා වගේ, කැප්මුර වගේ, චංචල වගේ කියලා ශරීරාංගත් එක්කනේ කතා කරන්නේ. ඒත් අන්තිමට ශරීරාංග තියෙන එක දැනගෙන නොතක මට පහරක් වදිනා වගේ දැන ජවයක් දුවනා වගේ තියෙන සංකෝචනයක් වගේ දැන උල්ගතියක් තේරුණා කියලා ගති භාව ස්වභාව විතරක් දකින්න කතා කරොත් ඒක පරමාර්ථ පැත්තට යනවා. ශරීරාංග සම්බන්ධ වෙනකොටම ඒක සම්මුතිය පැත්තට වෙනවා. ඒ නිසා යෝගාවචරය ප්‍රවේශමෙන් ඉදිච්ච කේල් ගෙඩියක පොත් අයින් කරනවා වගේ මේ සම්මුති පැත්ත පුළුවන් තරම් බැහැර කරලා පරමාර්ථ පැත්තට කතා කරන්න ගත්තොත් බොහෝම ඉක්මනට ඊට දහතමනසිකාට වැඩෙනවා. බොහොම ඉක්මනට හිත මේ මම තා මම නොවේ කියන සීමා කඩලා දාන. ඒ නිසා ඉදිරිදී වුණා නම් මේ දකින්න දේවල් භාව ලකුණු ස්වභාව ලකුණු සහ ගති වශයෙන් බලන්න ශරීරාංගත් එක්ක සම්බන්ධ කරන බොළඳ කතා ළමා කතා පුළුවන් තරම් අයින් කරලා කතා කරන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට සතිය අවදි කර ගැනීම පහසුය. නමුත් අපහසු වන්නේ සතියේ ප්‍රමාණයට අවශ්‍ය වීර්ය ගොඩනගා ගැනීමට අපහසු වීමයි. උපක්‍රම කියා දෙමින් මෛත්‍රී නිල්ලා සිටිමි. උපක්‍රම දෙකක් බුදුමහාමුදුරු කියලා දෙනවා. එකක් තමයි පරියංකයට පෙර සක්මන පරියංකයට පසු මෙනෙහි කිරීම. නිසා තමයි තේරෙනවා නම් හිත වාහනේ දුවන්න පෙට්‍රෝල් නැහැ කියලා, charge වෙලා නැහැ කියලා බැටරිය සක්මන් පරියන්කදී ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න මට වීර්යය වඩන්න හොඳට සක්මන් කරා. ඒක නිකන් බැටරි charge කරගත්තා. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ මෙනෙහි කිරීම පාස පොඩි ශක්ති මුදා හැරීමක් සිදු වෙනවා. ඒ නිසා ළඟ ළඟ මෙනෙහි කරන්න. ආශ්වාස ප්‍රශ්වාස ඇතුල් වෙනවා පිට වෙනවා. නැත්තම් ගන්නවා හෙලනවා. තමයි තේරෙනවා කුසීතක තියෙනවා හිත තාම සීතලනවා කියලා ගන්නවා හෙලනවා කියන එක ළඟ ළඟ නැත්තම් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා අර හොද්දක් හැඳි ගන්නවා වගේ, කාල් ගන්නවා වගේ, මන්තනේ කරනවා වගේ මෙනෙහි කිරීම. ඉතින් මේ උපක්‍රම දෙක විතරයි තියෙන්නේ වීර්ය වඩන්න. අධිගෞරවනීය ස්වාමීනි සක්මන් භාවනාව ඉදිරියට පවත්වාගෙන යන විට වම දකුණ හා ඔසවනවා, ගෙන යනවා, තබනවා වෙනුවට යටිපතුල ස්පර්ශවන ස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීම නිවැරදිද? සක්මන් භාවනාව දිගින් දිගට පියවරෙන් පියවර වඩන ආකාරය සහ එයින් නිවන කරා ලංවීමට ඇති හැකියාව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ නිවන් මඟ හෙළි වේවා. තිසරණ සරණයි. සිටියෙන් මං කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න. තමන්ට සක්මණේ මොනවද ප්‍රකට වෙන්නේ? මොනවද ඒක විහිං ඉදිරියට පේන්නේ? ඒක තමයි පාර. ඒක පටන් ගන්න නම් අපි දල මෙහෙවීමක් කරනවා මේ වම මේ දකුණ කියලා. ඉතින් අපි අයබිම වදින එක නිදර්ශනයක් වශයෙන් පේනවා. සමහරවිට මුළු කයම කොඳුයට පෙළ දිගේ මේ ශක්ති සම්ප්‍රේෂණය වෙන හැටි, උණුසුම සිසිලස දැනෙන හැටි, ස්පර්ශයක් වෙන්නන් දෙපා ස්පෘෂ්ඨ දෙකක් එකතු වෙන්න ඕනේ ගැති, එක එකනාගේ ජම්ම ගති වල හැටියට විකාශය වීම, විවරණය වීම, විකසිත වීම වෙනස්. එනිසා සාමාන්‍ය විදිහට කරන ගිලා કોઈ පැත්තටද විකශණය විකාශය වෙන්නේ, මේ පැත්තට යන්න. උදාහරණයක් වශයෙන් කියලා තියෙන්නේ ගහක මුලක් ඕජාවට නෑදින්නේ. වතුර තියෙන දිහාට නෑදින්නේ. නිසා මුලක් කවදාකවත් ඍජුව බහින්නේ නෑ. ඉස්තුෙන් ඉස්තුවට යන යන හැටියට යා ඕජාව හොයාගෙන යනවා. ඒ වගේ මෙතන ධර්මෝජාව තියාගෙන ඉන්න ලකුණකට වැඩියෙන් Tamanට ස්වභාව ලක්ෂණ ගති සතහන් ආකාර පේනවනේ ඒක දිගේ අනේකයි තියෙන්නේ. මගේ ඒකට දෙන උදාහරණය තමයි වැල යන හැටියට මත ගහගෙන අනේකයි තියෙන්නේ. ගෞණීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකකට තියෙන්නේ භාවනාවට වාඩි වූ පසු ඇතැම් විට ආශ්වාසය වම් නාස්පුඩුවේ දක්නට ලැබේ. නමුත් ඇතැම් විට දකුණු නාස්පුඩුවේ දක්නට ලැබේ. මෙවැනි අවස්ථා යටතේ හුස්ම රැල්ල නිශ්චිත කරගන්නේ කෙසේද? දෙවෙනි කොටස නෑ ඇත්තටම පළවෙනි කොටස යන්නේ නිශ්චිත කරන්නේ නෙවෙයි අපිට ඕන අනිශ්චිත බව වෙන්නන්නේ. ඉතින් කොහොමද මේ නිත්‍ය දේෙන් අනිත්‍ය දේෙන් නිශ්චිත බවක් ඇති කරගන්නේ? ඒක නිසා මේ සම්පූර්ණ ගමන්ට බාධා හිතවිලි සම්පද්ධතියක් අයෝනිසමනසිකාරයක් මිච්ඡාදිත්‍යක ඉඳලා කතා කරන්නේ. උස්මතල්ල නිශ්චල නිසා නෙවෙයි බුදුහාමරට පෙන්ලා දීලා තියෙන්නේ. පටන් ගන්නකොට නිච්ච වගේ පෙන්වට එන්න එන්න අනිත්‍ය වෙනවා. එන්න එන්න විපරිණාම. එන්න එන්න හුත්වා භවතා තිබිල නැතිලා යනවා. ඒක නම් වර්ධනය කරන්න තියෙන ඉතින් මේක භාවනා ලොකු දියුණුවක්. නමුත් ඒක ආයේ ස්ථිර කරගන්න හදනවා නම් ඒකට උපදෙස් නැහැ. ඒ කියන්නේ මෙතන මිත්‍යා දෘෂ්ටියක්. මෙතන මිත්‍යා සංකල්පයක්. එහෙම නැත්නම් අයෝනිසමංස්කාරයත් නිසා වෙන දෙයකට වෙන්න බෑ. දෙවෙනි කොටස තවද ඇතම් විට නාස්පුඩු දෙකේම ආශ්වාසය දැනේ. ප්‍රශ්වාසය දැනෙන්නේ නැත. මේ අතරම උදරයේ පිම්බීම හා හැකිලීමද දැනේ. මෙලෙස පරයන්කවලදී වම් නාස්පුඩුවද තවත් විටක දකුණු නාස්පුඩුවද ආදි වශයෙන් විවිධ ස්ථානවල ආශ්වාසය දැනෙන විට අරමුණ තෝරාගත යුත්තේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. මෙලෙස නාස්පුඩුවල ආශ්වාසය දැනෙන විට උදරයේ පිම්බීම හැකිලීමද දැනේ. මෙවැනි තත්ත්වයක් යටතේ උදරයේ පිම්බීම හැකිලීමද නාස්පුඩුවල ස්පර්ශයද තෝරාගත යුත්තේ. මෛත්‍රීන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට වහ වහ නිවන් අවබෝධ වේවා පෙරුවන් සරණයි. වම දැනුණත් දකුණු දැනුණත් උදේ දැනුණත් කයේනේ. ඉතින් කායන පස්සනාවේ ඉන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ එකක් වෙනවල තුනක් හම්බෙලා තියෙනවා. දැන් බලනකොට තුන ප්‍රශ්න තුනක් කරගන්න. ඇත්තට සන්තෝෂ වෙන්න කරුණු තුනක් තියෙනවා. ඉතින් මේක ඒ වුණාට සියුම් ප්‍රශ්නයක් නිසා විශිෂ්ට මාර්ග අටකචාචාරින් වහන්සේට උත්තර සපේන නැත්නම් දුර්ල අමාරුතන් විසඳන ටීකාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා යථාපාකටම් විපස්සනා බිනිවේෂෝ අච්චා අනුපහත්තන් තේනපි උපායේන උපට්ඨපෙත්ත සම්මසිතබ්බං කියලා. ඔබට යමක් ප්‍රකටද ඒක දිගේ කරගෙන බලන්න. යමක්ද ප්‍රකට ඒකෙන් බැස ගන්න. ඉම්බි මහකිලිමද ප්‍රකට ඒක කරන්න. ඥානපානද ප්‍රකට ඒක කරන්න. වම්නාසුද ප්‍රකට ඒක කරන්න. දකුණු පාසුරන හිතන්න යන්න එපා. මේ විදිහට භාවනාව යනාතට යන්න දීලා මේකේ ප්‍රශ්න ඇති කරගන්න එක නෙවෙයි තියෙන්නේ මම දැන් කොහොමද කායන පසනාණේ ඉන්නේ සතියනේ ඉන්නේ. ඉතින් සතිය නිසා වැඩි වෙන තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩි කරගන්න එක නෙමෙයි තියෙන්නේ සතුටක් ඇති කරන. ආ දැන් හිත දුවන්නේ නැහැ පිට. ඇතුලේ නටන්නේ. කොයි එකේ නටුවත් වඩා ප්‍රකට දේ තමයි මම ඉස්සරහින් තියාගන්නේ කියන අදහස. බුද්ධි සරල උපමාව තියාගත්තාම මේ සංකර ප්‍රශ්න වලට ඉතාම සරල ඍජු උත්තරයක් තියෙනවා. යථාපාකටං විපස්සනා පිනිවේෂෝ යමක් ප්‍රකටද ඒක විපස්සනාට බැසගන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා ආරමුණ ලෙස උදරයේ පිම්බීම හා හැකිලීම ආරමුණු කරගත් විට ඒ ඉදිරියට වඩන ආකාරයේ කරුණාවෙන් පාදා දෙනමින් ඉල්ලමි. උදරයේ පිම්බීම හා හැකිලීමට අයත් භාගති භාගති කියලා කියන්නේ හා භාවගති මොනවාද මේ වචන අයුරු වඩන අයුරු මෛත්‍රියෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට ලෞතර නිවන මේ ආත්මේම සාක්ෂාත් වේවා. ත්‍රිවන් සරණයි. නෑ මේකේ නමේ වෙනස විතරයි තියෙන්නේ. කිසිම වෙනසක් නෑ. මේක විශාල දෙකක් හදාගෙන ඔය මේ ભેදයක් හදන්න හදන. මේකේ සැක දුර්වීම් පිටස මෙහෙම කියන්න. තමන්න පිම්බෙන වෙලාව ආශ්වාසය කියලා මෙනෙහි කරන්න. හැකිලිම ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න අර දීප උපදේශ ටිකම ගන්න ඉච්චා. මේ පුංචි සංඥාවක වෙනසක් තියෙන්නේ. ඒ අනුව මේ ආශස් ප්‍රසාර වෙන උපදේශ පන්තියක් සහ පිම්බි මහගෙන වෙන උපදේශ පන්තියක් නැහැ. ඔය පොළොන්නරු පන්ති පැත්තේ මිනිස්සු නුවරලි පැත්තේ මේ අනුරාධ පොළොන්නරු අනුරාධපුර පැත්තේ මිනිස්සු ඒ කාලේ ගෝයන් කැපුවට පස්සේ ඒ මිනිසුන්ට රුපියල් 10 නෝට් වලින් තමයි සල්ලි ගෙවන්නේ වීවිකුණාට පස්සේ. ඉතින් ඒ මිනිස්සු රුපියල් 10න් තමයි සිගරට් එකක් පත්තු කරන්නේ. ඒ තරම්ම සුද්ධා වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් ගියාම ගෙදෙට්ට රේඩියෝ ගන්නවා, බයිසිකල් ගන්නවා, নানা ආකාර දේවල්. ඒක මනසක ඒ වගේ හාල් ටික විකුණලා රේඩියෝක් ගෙදර ඇල්ලලා සද්දෙන් දැම්මලු බලේ બોලේ දෙමළ බීජෙම් එක වැඩ කරන්නේ. මේ මාසයට හරි කචල්ලු දුවන කියලා මුදලාලි මට දෙමළ රේඩියෝ එකක් එපා. මට සිංගල් රේඩියෝ කොනකෝ. මුදලාලි කියනවලු අතෝ සිංගල් රේඩියෝ ඉවරයි. එහෙමනම් කරන්න එපා මම කීයක් හරි අරගෙන හරි මට සිංගල් රේඩියෝ දෙන්න පොඩ්ඩක් ඉන්න කියලා කඩේ ඇතුළේ දාලා මීටර එක කඩලා සිංහලයකට දාලා තව රුපියල් 100ක් කරන රේඩියෝ එක දුන්නා. ඒ වගේ පිම්බීම හැකිලිම කරත් ආනාපාන සතිය කරත් එකම රේඩියෝ එකේ channel දෙකක් තියෙනවා. පොඩ්ඩක් channel එක යාට මට මාරු කරලා වැඩ කරනවා. මේක වෙනම දෙමළ රේඩියෝ එකක් සිංහල රේඩියෝ එකක් කියලා දිනවා කියලා හිතන්න ගියොත් මුදලාලි කීයක් හරි වහගන්න. මාර්යාව අපස්ථාව ලැබෙනවා. කරුණාකල වර්ග ભેදෙට ඉඳ තියන්න එපා. මේ සියල්ලම එකම දේ ඉදිරිපත් කිරීමේ ප්‍රමාණය විතරයි කියන්නේ. ටිකක් ඉස්සරහට ගියාට පස්සේ ටිකක් පද්මෙට කිට් වෙනකොට මේ කියන රත්නපුර ආපාරෙන් ආවත් නල්ලතනින් ආවත් එක තැනට යන්න. පටන් ගන්නකොට නම් පාරවල් දෙකක් වගේ වෙන්නවට පද්මෙට යනකොට එකයි. එනිසා බිම්බිම ඇකිලිම දිගේ ගියත් ආනාපාන දිගේ ගියත් කොයි එකෙන් ගියත් අන්තිමට ඉතින් යනවනම් අපේ හිත පුදුමාකාර වර්ග බෙදයට කරනවා. පුදුමාකාර විදියට මේ වෙන් කරලා අඳුරන්න හදා ගන්න හදන. ඒකෙ වෙන්නේ ගැටුමක් ඇති කරන තියෙන අංශ. මේකමයි විඥානයේ තියෙන පාහර ගති. විඥානය ගැන දෙකට බෙදලා පෙන්වන්න හදන. හැම එකක්ම මේ එකම දේ දෙකට බෙදලා ගටන්න හදන. අපි ඒකට අනිත් පැත්ත දන්නේ තෙලෙන් බැද්දත් අර කොබෙයියා, ගිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා කියලා රබම් පදයක් ගැම ගියා. ගරු ස්වාමින් වහන්සේ අනිමිත්ත සමාධිය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. නෑ අපි මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඔය අනවශ්‍ය දේවල් ඔලුවට ගන්නෑ. තමන් භාවනා කරන ඉන්න බාධාවක් විතරයි ගන්න. මේවා නිකන් මූලධර්ම ප්‍රශ්න කියලා මම ප්‍රතික්ෂේප කරනවා. දත්තර ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩමුළුවේ මාදුටු අසිරිය නම් කිසිම කිසි කෙනෙකුට මාහට අභියෝගයක් තරගයක් නැත. මේ මා සමග කරන විශාලතම ගනුදෙනුවක් බව වැටහුණි. ඔබ වහන්සේ දුන් උපදෙස් පිළිපදිමි. නිර්වාණ සරණයි. ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවන් සැනසීම ලැබෙත්වා. මේ සමාවසීතුන්ගේ නෝනා හතර හතරක දිනයි කල්ලි හදලා කිව්වා මේ ලෝකේ කිසිම කෙනෙක් කිසි කෙනෙක් නිසා බබලන්නෙත් නෑ කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා නිඳාවටපත් වෙන්නෙත් නෑ ඔබ කරන දේ ඔබ බබලයි ඔබ කරන දේ ඔබ නිඳාවට ලබයි ඒ නිසා මයින්ඩ් යෝන් බිස්නස් ප්‍රතිපත්තනෙත් එච්චරයි කිසිම කෙනෙකුට තව කෙනෙකුට කරන්න දෙයක් නැහැ. බෙදාගත්තොත් පරිප්පුව කන්න පුළුවන්. ඇදගත්තොත් නාන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කියන්නේ ඇදගෙන නාන නෑම. බෙදාගෙන කන පරිප්පුව. ඒක තේරුම් ගත්තට පස්සේ අල්ලපු කට්ටියත් එක්ක ඉතරත් එක්ක රණ්ඩුවක් මොකුත් නැහැ. තමන්ගේ වැඩ ටික තමන් කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒසර gedara මේ සුද්දන් නිවන් ගියා වගේ අය අපා. එක මිනිස්සෙක් යන්දන් ෂේප් කරගත්තානේ. නැත්තම් මේක කටුවත්තක් වගේ අරෙන් පැටලෙනවා මෙහෙන් පැටලෙනවා තුවිලි පාරක යනවා. මේ මනුස්සයා නිවන් දැක්කර පස්සේ gederin විසුරු ගෙති අනියම් මේ හෙටත් ඵලයන් ඉස්සන්නවා නේද යන්තම් උඹෙන් තිබුණ කරදර ඉවරයි බුදුහාමරගේ ශාසනේ 84000ක් නිවන් දැක්කා ඔය කටුවතු ඔක්කොම කටු ගලවලා ගිහිල්ලා මේ කොකු දිග ඇරිලා බිලි කොකුල තියෙන බිලිය දිග ඇරිලා ඒක තමයි සංයෝජන 10 කරනවා කියන්නේ ඒකයි නැත්තම් මේක මේ නැංගුරම් වගේ කොහොම අල්ලා ගන්න ගතියදී දිග ඇරුණාට පස්සේ මොකද ගරු ස්වාමින් වහන්සේ වේදනා සංඥා වරන් ඇතුළේ නාම ධර්මයන් නිරුද්ධ වන ආකාරය සහ එම අවස්ථාවේදී ඇතිවන ගැටලු අපහාට අනුකම්පාවෙන් නැවත වරක් හිතෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. ඊයේ අදයි බණ ටික නැවත අහන්න ඊට වැඩි කෙටි පහදා දෙන්න ක්‍රමයක් නැහැ. මේ වෙලාව වෙලා ගන්න දෙයක් නැහැ. මේකට කියපු ටික තමයි කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී වරණ ඇතුලේ හුස්ම දිග බලා දිහා බලාගෙන සිටින විට මගේ බෙල්ල හා මුළු ශරීරයම පසෙකට ඇලවි ඇති බව දැනේ. සිරුරම පැද්දෙන ස්වභාවයක්ද දැනේ. පිරිසක් මැද සිටින නිසා මම ඉක්මනට ඇස්තර බලමි. නමුත් කය නොසෙල්වි ඍජුව තිබෙන බව පෙනියයි. මේ නිසා මහත් අපහසුතාවයකට පත්වේ. මේ தત્ත්වය ගැන කර්මාවෙන් පාදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. දැන් මෙතන අපහසුතාවයේ තියෙන්නේ පස්සට ගිය නිසාද පස්සට ගියේ නැති නිසාද කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මේන් යනවා සංඥාවන්සල හරියට ටෙස්ට් කරගෙන ඉන්න. බොහොම සෞතු කරගෙන ඉනවා එක ටෙස්ට් එකකින්ව ලෙඩක් නැහැ කිව්වා. හරියක්. අපි තුන් දිනක් ගියා ස්පිරිතාලයක දවසක්. ලොකු සංජිතේ මේ මොකක්ද මේ අල්ට්‍රා සයිලන්ට් සවුන්ඩ් එක දාලා බැලුවා. තව කෙනෙක්ගේ පසපැත්තේ බටයක් ගහලා ඒකේ ගැට තියනවාද කියලා බැලුවා. සුදු ආමඳුරෝ ගියාට පස්සේ සුදු ආමඳුරගේ බල්ලා කිව්වා පුංචි කලක් තියනවා කිව්වා අක්පාන. නෑ වගු අඩුයි. නෑ වෙන මාරන්නේ. පිත්තාසි. ඌට විතරයි හම්බුනේ. අනිත් දෙන්නම ටෙස්ට් කරුවට මොකුත් නෑ. හරි අප්සෙට්. දැන් මේ ගොන්ද පසර ගිහිල්ලා සිනවා බන්නකොට මොකුත් වෙලා නැහැ. දැන් මේක හරි අසහනයක්. මොකද? අර හිතලා කොන්ද පස්සට ගියේක දසහනේ අනේ බලනකොට කොන්දර ගිහිල්ලා නැහැ. ඒක දසහනේ කියන එකයි ප්‍රශ්න. බලන්න මේ කිසිම හේතුවක් නැතුව හිත දුක් වදන හැටි. දුක් බෝ කරන හැටි. මේකෙම කියලා තියෙනවා මම නැගිටලා බලනකොට මම සෙනඟ වැඳ ඉන්නවා කියලා බය වෙලා ළඟට බලන්න මොකුත් වෙලා නැහැ. ඒත් අසහනේ. මේ දුකට මේ හිතට දුක් හදන්න කිසිම හේතුවක් ඕනේ නැහැ. කර්ම පරිසම් දෙන්න මුළු ලෝකෙම හැදිලා ඉවරයි. මේකම ඇනලයිස් කරලා බලුවා නම් ඉතින් හිතලා තියෙනවා පැටලිලයි කියලා පැටලිලා නැහැ. මින් අසහනය ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඕනෙම අසහන කරපොල්ට කියලා බලන්න තකතිරුකමයි තණ්හාවයි දෙක තමයි තියෙන්නේ. අපි හිතනවා නෑ නෑ මේකට විශේෂ වෙන සමීකරණ ඇති. මේකට වෙන විසඳුම් ක්‍රම ඇති. නෑ බොහොම සරලයි. තකතිරුකම නැත්නම් අවිද්‍යාව අනිත් පැත්තෙන් තණ්හාව. ඒක කවදාද තමන්ම විසඳගත්ත දවසට අන්න බුදුන් කවුද කියලා තේරෙනවා. කවුරු හරි කරලා දෙයි කියලා හිතන තාක්කල් මං හිතනවා සර්බලදාරි දෙවියන් වහන්සේ හොඳයි ඊට වැඩි. ඒ උන්ද මොනවාරි කරලා දෙනවනේ අප්පා යාඥා කරනකොට. බුදුහාමුදුර මොනම දෙයක්වත් දෙන්නේ නැහැ උඹම වැඩක්ම බලාගන්නේ කියලා වැත්තකට නිකන්. ඒ නිසා මේ විදිහට තමන්ම තමන් විග්‍රහ කරලා බලන් ඉගෙන ගන්න අපිට බිඳවන්න අසහන වෙන්න හේතුවක් අවශ්‍ය ඕනම කෙනෙකුට ඕනම වෙලාවක විඳවන්න පුළුවන් ඕනම වෙලාවක අසහනයක් ඇති කරනවද නොකරන්නේ. ඒකට උත්තර නැහැ. ඔකට කියන්නේ අපේ ගමෙන් කියන්නේ මෝඩකමට බේත් නැහැ කියලා. විපාවෙන්දලියමි ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම දිහා බලා සිටන විට හුස්ම ඉහළ පහළ යනවා හොඳින් දැනුණා සතියත් හොඳට තිබුණා හුස්ම ඉහළට යන විට සියුම් දුවිලකුත් සමග දුම්රටු ඉහළට ගමන් කරනවාක් මෙන් දැනුණා. නාසයේ බීත්තිවල හැපි හුස්ම ඉහළට ගමන් කරා. හුස්ම පහළට ගමන් කරන විට උණුසුම්ම හුස්ම පහළට ගමන් කරා. පැය භාගයක් පමණ හුස්ම දිහා බලන විට මට හුස්ම ගමන් කරන දැනීම නාම ධර්ම දෙසත් හුස්මේ උණුසුම තද ගතිය ගලා යන ගතිය රූප ධර්ම ලෙසත් දැනුණා. මේ භාවනාව කරන පිළිවෙල වැරදිද? වරදක් ඇතොත් සමාවේ පහදා දෙන්න. අපේ ස්වාමින් වහන්සේට මේ ආත්මයේම නිවන් සාක්ෂාත් වේවා. ත්වන් සරණයි. මේක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. නමුත් අවසානේ නෙවෙයි. මේ විදියට සංසිද්ධියක නාම රූප දැකීමට දහසක් ණය තියෙනවා. මේ එක ක්‍රමයක්. නමුත් මේක හරි කියලා හිතාන ඉදිරියට යන්නේ අනකොට විවිධ ණය, විවිධ අතු ඉති වීදී, විවිධ වැඩිම් සිද්ධ වෙනවා. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා මේක අයන්න අයන්න කියා ගැනීමක් යන දිගට කරගෙන යන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතරමැද මා දකින්නේ පියුස් කම්බියකින් ප්‍රමාණ කළ හැකි අතරක් ලෙසයි. එසේම වැහි බිඳු දෙකක් අතර ඇති ඉඩකඩද ඉඩටද අඩු ප්‍රමාණයක් මේ අතර මැද ඇති බවයි. මේ දෙආකාරය නිවැරදිද? එසේත් නැත්නම් වඩා නිවැරදි ලෙස ගත හැකි මින් කුමන අවස්ථාව අවස්ථාව දෙයි පහදා දෙන්න මැන. ආශ්වාසය ෆියුස් කම්බියක පමණ ඉඩක් මැද ප්‍රශ්වාසය ආශ්වාසයේ වැහි බිඳු දෙකක් අතර ඉඩක් මැද ප්‍රශ්වාසය. පෙරවන් සර්ණයි. මේතර කුටි බෙදා ගන්න හදනවා වර්ග බෙද බෙදා ගන්න හදනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මහ විශාල පැතලි කළු ගලක් පුංචි පැලයකට ගියත් මහ පැලයට ගියත් කළුවර පැලිලා ඉච්චා. පැලිට ලොකු උනත් පුංචි උනත් ගන්න තියෙන ඉච්චරයි මෙතෙක් කල යායට දැකපු ආශස් ප්‍රසාසී පැලිට දැක්කන හිස්තන දැක්කන අතර දැක්කන ඔකේ වර්ග ભેද නැහැ ඔය ඔය දැක්ම හරහා පුළුවන්තරම් ආශස් ප්‍රසාසව දැක් කරගෙන යන්න ආශස් සංඛ්‍යාවක් කරගෙන යන්න කරන්න ගියාම මේක විවිධ විදියට වැටෙන්න පටන් ගන්නවා මේ පේන පුංචි පළවෙනි අත්දැකීම් මෙච්චර විග්‍රහ කර කර යන්න ඕනේ මේක හරි කියන අදහසෙන් බහුලීගතකරනද පුහුණු පුරුදු කරනද එතකොට ගල පැලිර ගියාට පස්සේ කොහොමද ගල පැලිලා දැන් බුද්ධ ඥානසික දාගත වෙනවා ද්විදා භින්න පුතු ශිලා දෙකට පැලනා වූ ගලක් කොහොමඩක්වත් ආය යා කරන්න බෑ ඉස්සර දිනුවේක තනි ගල කියලා දැන් පේනවා මේක හරියට පැලිර ගිහිල්ලා තියෙනක එතකොට අර ඉස්සර තිබුණු නිත්‍ය සංඥාව සුභ සංඥාව ඝන සංඥා වෙන්නේ මේ කඩ කඩ වෙච්ච එක තැපෙන මේක නම් භංගුර ගතිය කියලා ඝන විනිභෝගය කියලා කියනවා. මේ පටන් ගත්තට පස්සේ දිගටම ඔබ කැඩි කැඩි පතුරු ගැවි පතුරු ගැහි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ගැන ඉච්චරම විග්‍රහ කරන වෙනුවට මෙවැනි විවිධාකාර අත්දැකීම් නිදර්ශන එන විදියට භාවනා කරන්න කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට වාඩි වී මම මෙතන යයි සිතා ඉන්පසු ආනාපානයට අනුව ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමි. එවිට ආශ්වාසය ප්‍රශ්වාස කීපයක් පමණක් ප්‍රකට වී නැවත එය නැති වී යයි. ඒ සමගම හිස් බවක් හා ශාන්ත ස්වභාවයක් පැමිණේ. එවිට ඒ දෙස දිගටම බලා සිටීමද කළ යුත්තේ. නැවත අප්‍රකට වූ ආනාපානය සොයා බැලීමද යන්න අප කෙරේ අනුකම්පාවෙන් වටහා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට වහා නිවන් ලැබේවා. පෙරවන් සරණයි. මම නැවතත් මතක් කරනවා මේකට උත්තර දෙනව වෙනවට මෙන්න මේම උත්තරයක් පළවෙනි භාවනා කර්මස්ථාන එකට අහන්න ඒකේ සක්ම පරියංග භාවනාවේ අන්තිමට වාක්‍ය දෙකක් තියෙනවා ඔකට උත්තරේ. ඉඳ ගන්නකොටම තමයි ආනපනෙ පෙනී හෝ නොපෙනී වැටහෙනවා නම් මම දැන් මෙතන ඉන්නවා කියලා ඕක ගැන ඊට පස්සේ හොයන්න යන්න එපා. ඒ ඇති කරගත්ත සමතුලිත භාවය දිගට කරගෙන යන්න. ඒකට දිගට භාවනා කිරීමෙන් ඇති වෙච්ච ගැම්මක් ආයේ ඒතියෙද්දි ආනපනෙ හොයන්න යනවා කියලා කියන්නේ හොඳට නැලවිලි කවි කියලා බුදිය ගත්ත බබාට කතා කරලා අහනවා බබා බුදිද බඩ නිින්ද ගිහිලාද කියලා අහනවා බබා බුදි නම් අම්මට තේරෙන්න එපායි ඔකට කියන්නේ මවුනෝන කියලා බබාගෙම යෝජනා ඉස්තිර කරගන්න ගියොත් බබාට පොඩ්ඩක් අප්සෙට් නේ වැඩි ඒ වගේ හොඳට මතක සංසිඳුනට පස්සේ අනේ අවසන් එපා පෙර ස්වාමින් වහන්සේ මම ආනාපාන සතියෙන් විනාඩි 45ක් පමණ හුස්ම රැල්ලටම සිත යොමු කරගෙන සිටිද්දී මට හුස්ම රැල්ල නොදැනී සිතට සැහැල්ලු ගතියක් පැවතුණි. තව පැය භාගයක් පමණ දිගින් දිගටම ආශ්වාස ප්‍රශ්වාසයට සිතේදී සිටියත් එම ටිකමයි දැනුනේ. සිත විසිර නොයන්නට නෙදීම සිටියත් වෙනත් මුකුත් කීමට නොහැක. කරුණාකර ස්වාමින් වහන්සේ මම මම ඊට පසු කළ යුතු පියවර කුමක්ද? වහන්සේට පිං. මේක කාම ගුණ සහ කාම සංඥා නිකුත් වෙලා චිත්ත අවස්ථාවක් හිත ඒකෝදි වෙලා තියෙනවා తాවකාලිකව එනතම් මෙතෙක් තිබුණට වැඩිය හොඳ තැනක මේක තමයි මගේ හැබෑ නිවහන කෙලස් කාම ගුණ කාම සංඥා කියන්නේ පිස්සුවක් ඒ නිසා මේ පිස්සු ලෝකෙක ඉඳලා කෙලස් නැති තැනකට මට දැන් ටිකක් ඉඳ ලැබිලා තියෙනවා ඉතින් මේ කෙලස් නැති තැන වැඩි වීම සඳහා දියුණු වීම සඳහා ඉතර පැතර වැඩි වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා ලිඛිත ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනාවේදී සඳහන් කළ ධම්ම තෙරපි පොත ලබාගත හැකි කෙසේදයි දැන්ව මැනවි. මාසිස් යාළුවෝ විසින් රචිත භාවනා අත්දැකීම් පොත. නිර්වන් සරණයි. ඒ තමාට ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇති. ඉන් කාටරි අවශ්‍ය නම් ඒ නිසනවනේ තියෙනවා ෆොටෝෂොට් කරලා දෙන්න පුළුවන් නැත්නම් මේ මහසි ශාසනයෙක්ට රැංගුම් වල තියෙන අය පොත. සමහර විටක නැදිමාලේ පොලිස් කල්චරල් සෙන්ටර් එකේ තියෙන ඉඩ තියෙනවා. මහසි භාවනා පොත්වල ඉංග්‍රීසි පොත් විකුණන තැන් වල තියෙනවා. ඒක නිසා ඒ මූලික තොරතුරු දෙන්න පුළුවන්. පුළුවන් නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මහසි කියන නම ගහනද ගොඩාක් වෙබ්සයිට්ස් එයි. එතකොට ටිකක් ස්කෑන් කරලා බලන්න ධම්ම තෙරපි කියලා ගහලා ඒකට උඟක් කළාට ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් එහෙම නැත්නම් ඊ-කොපි එක ගන්න පුළුවන්. නැත්නම් රෙජිමන්තර තොරතුරු දීලා යන්න අපි බලමු පහසුකමක් තියෙනවනම් මේ මීටර් එක తాවකාලිකව ණයට අරගෙන ගිහලා ෆොටෝ ස්ටාර්ට් කර ගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ඒ කියන්නේ අපි ඒ දෙකට ආසන්න කාලයක් අපි අරගෙන තිනවා කමඨාන් සුද්ධ කිරීම සඳහා. ඉතින් අදත් මේ නිව්සීලන්ත වල කෙනෙක් ඊමේල් එකක් කරලා තියෙනවා. සංජ මේ කමඨාන් සුද්ධ කිරීමේදී පොදු කමඨාන් සුද්ධ කිරීමෙන් ලැබෙන තොරතුරු රාශිය අපි එහිඳලා අහනවා බුදුම පිරිච්ච ගතියක් තියෙනවා. ඔක්කොමලා මේකට අවංකව සම්බන්ධ වෙන එක. ඒක මේ ලියන්නෙම ඒක අගේ කිරීමක් සඳහා කියලා. භාවනා කරන්නේ නැතුව පැත්තකටලා ඉන්න කෙනෙකුට මේ විස්තරය ඇහෙනකොට CD එකක් මාර්ගෙන් හරි ඒ අත්තන්න ගොඩක් පිටක් තියෙනවා කියලා. ඒක නිසා මේ තිබිච්ච ප්‍රශ්න වල කොන්සුළු ප්‍රදේශයක් මෑතින් විවේචනයට ලක් වෙන්න ඇති කෙසේ නමුත් පොදුවේ බලනකොට ගොඩක් මම හිතනවා ස්වභාවික ප්‍රශ්න මතුවලා තිබුණා කියලා. ඉතින් තවදුරටත් මම අහන්න යන්නේ තවත් ප්‍රශ්න තියෙනවද කියලා මොකද පය දෙකක් ගත වෙච්ච නිසා කාටවත් වෙහෙසයි. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරතුමනේ කමටහන් සුද්ධ කිරීමේ පොදු වැඩ පිළිවෙල સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා.